සොයන ජීවිතවල සහන් සුවයක් වනු පිණිස සොයා පිළිසරණක් වැඩසටහන ජීවිත කාලයේ පුරාම ඔබ සමරන උත්සව පිළිබඳව අප කතා කළා පසුගිය සතියේ ඒ සඳහා විවිධාකාරයෙන් වියපැහැදම් වීම ණයවීම පිළිබඳව අප කතා කළා එපමණක් නොවේ අවසානයේදී අපට එයින්වත් වෙන්නේ සතුටක්ද දුකක්ද කියන කාරණාව පිළිබඳව මේ සතියේත් කතා කරන්නයි මේ බලාපොරොත්තුව. ඊට කලින් මේ ගීතය අහලම අපි සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වෙන්නයි සූදානම. ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු සතුටින් දින විසෙනමින් පසුගිය සතියේ අප සාකච්ඡා කළේ අපි අපේ ජීවිත කාලය පුරාම සවනන උත්සව ඒවාට වෙන බිය පැහැදම්. එහිදී අප ණයවීම පිළිබඳව කතා කළා. ඒ වගේම අවසානයේදී අපට ඒන් අත්වන ඉරණම. එහෙම නැත්නම් අපි මේ සතුටු වෙන්න දරන බෑමේදී සැබෑවටම අපි සතුටක්ද ලබන්නේ? එහෙම නැත්නම් අවසානයේදී අපට ඉතුරු වෙන්නේ දුකක්ද කියන කාරණාව පිළිබඳවයි මේ සතියේත් කතා කරන්නේ. ඉතින් ඔබට අත්දැකීම් ඇති මේ පිළිබඳව. අපි කැමති ඔබට ආරාධනා කරන්න ඒ අත්දැකීම් අපහ සමග බෙදා ගන්න. ඒ වගේම ඔබට එවැනි උත්සව සමරද්දී කොයි විදිහටද ධර්ම මාර්ගයට අනුව එහෙම නැත්නම් අල්පේච්ඡව එහෙම නැත්නම් සාමාන්‍ය ආකාරයෙන් සරලව ඡාම්ව මේ වගේ උත්සවයක් සමරන්නේ කියන කාරණාව පිළිබඳව දැනගන්න ඔබ කැමැත්තෙන් පසු වෙනවා ඇති. කතා කරන්න අපේ සුපුරුදු දුරකථන අංකය නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබ සම්බන්ධ කරගන්න 0114374693 0114374693 අදත් සුපුරුදු පරිදි පෙර සතියේ වූ පොරොන්දු ඉෂ්ට කරමින් අපේ විචිත්‍ර ධර්ම කතිකානන් වහන්සේ නමක වන බෞද්ධ නාලිකාවට අතිශය හිතයිශීවන්ත හැලගල ධම්මෝවිත අමරාවතිය සදහම් සෙනසුනේහි ගරු අනුශාසක පූජනීය කැලණි අජිත පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ විතාම ගෞරවයෙන් අපේ මැදිරියට අප පිළිගන්නවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අපි කලින් සතියේදීත් පුරා පැයක් මේ පිළිබඳව සාකච්ඡා කළ නිසාම ඔබ වහන්සේටම ආරාධනා කරනවා මම පෙර සතියේ යම් සාරාංශයක් එක් කරමින් අද වැඩසටහනේ පූර්විකාව සපයන්නට ගියා. සහන් ගුවන්විදුලියේ ප්‍රධානියා වන ඔබ ඇතුළු අපි කවදත් ලෙන්ගතුව ශ්‍රෝණය කරන අපත් සමග සෑම පින්කමකදීම ඒකාත්මිකව කටයුතු කරන සදැහැතියන් හැම දිනාටම අපි සෙත්පතා ආශිර්වාද කරන ඔබගේ ප්‍රඥා ලෝකයේ උපදවාගෙන මෙලොව පරලොව දෙලොව ජීවිත වාසනාවන්ත කරගෙන නිවන් සුවය සාධනය කරගන්නත් මෙවැනි ධර්ම සාකච්ඡාමය පින්කම් ඔබ හැම දිනාටම මහෝපකාරී වේවා කියලා සෙත් පතනවා සාදු සාදු සහන් ජීවිතේ අපිට ලැබෙන වටිනාම මොහොත මේ මොහොතයි එහෙමයි මොකද මේ මොහොත වෙනකොට තාම අපි මැරලා නැහැ ජීවත් වෙනවා එහෙමයි මේ මොහොත වෙනකොට අපි ජීවත් වෙලා ඉඳීම තමයි අපිට තියෙන වාසිය මොකද අපි මේ ජීවත් වෙන්නේ හිතන්නට පුළුවන් ස්වභාවයක ඉඳගෙනයි. බලනකො සහන් මේ වෙනකොට අපිට මොනවාම හරි මානසික ආබාධයක් මානසික කඩාවැටීමක් සිද්ධ වුණා නම් අපිට මෙවැනි සාකච්ඡාවක් මෙහෙවන්නට ඒ වගේම මෙවැනි සාකච්ඡාවක් ඔබ හැමදෙනාටම ශ්‍රවණය කරන්නට හිතෙන්නේ නැහැ. එහෙමයි. අපි ප්‍රශ්නේ මොළුවට අරගෙන ඒ මැත්තේම අපි හැප්පෙනවා. නමුත් දේශකයෙක් හැටියට මගේ හිතත් මේ වෙලාවේ නිදහස්ව පවතින නිසා ඒ වගේම සාකච්ඡාව මෙහෙවන ඔබේ හිතත් සහන් මේ වෙලාවේ निराවුල්ව පවතින නිසා අප සමග මේ මොහොත වන විට අපි ශ්‍රවණය කරන හැම දිනාගේ හිතත් මේ වෙනකොට යම් මට්ටමකින් හරි निराවුල්ව පවතින නිසා තමයි මේ සාකච්ඡාවට මේ විදිහට හැම දිනාම ඒකාත්මික වන්නේ එහෙමයි. සහනබ කිව්වා වගේ මේ ජීවිතේ පුරාවට තිබෙනවා මෝහය කියන කාරණය. මොහේ කියන කාරණයට අපි සිංහලෙන් අපි අර්ථ සැපෙව්වොත් එහෙම අවබෝධයක් නැතිකම මෝඩකම ඒ වගේම දුරදිග නොබැලීම ඒ සත්‍ය අවබෝධ නොවීම වගේ තේරුම් ගන්නට පුළුවන් උත්සව පිළිබඳව අපි පසුගිය සිකුරාදා දවසේදී කතා කළ විශේෂයෙන්ම විවාහ උත්සව ණයවීමේ ආදීනව අපි උදාහරණ කතා සහිතව ගෙනහැර දැක්කුවා. එහෙමයි. අපි අද බලාපොරොත්තු වෙන අපේ දැහැමි ධනය ධාර්මික ධනය විනාශයටපත් නොවි ඔබේ දුක් මහන්සියෙන් හරි හම්බ කරන දේ කොහොමද ඵලදායීතාවයක් ඇති වෙන විදිහට විය පැහැදම් කරන්න කියන එක අද කතා කරන්න කල්පනා කළා. එහෙමයි. සාහනෙහිදී මම කරුණු හතක් මූලික වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන කාලයට අනුව එහිදීම මුලින්ම කතා කරනවා ඔබට වියදම් කළ හැකි ප්‍රමාණය ඔබ කලින්ම තීරණය කරගන්නට ඕනේ උත්සවයකදී වේවා සහ දැන් පින්කමට උත්සවයක් කියලා කියනවනේ. එහෙමයි. අපි ගත්තොත් දැන් ළඟම ඉන්නේ කටින පින්කම. ඒකත් දැන් අද උත්සව ශ්‍රීයෙන් තමයි සමරන්නේ. එහෙමයි. අපි සහන් කලින්ම තීරණය කරගන්නට ඕනේ මට කොච්චරක් මුදල් මේකට යොදවන්න පුළුවන්ද වේදම් කරන්න පුළුවන්ද කියන එක මූලිකවම හිතන්නට ඕනේ. තමන්ගේ ප්‍රමාණය දැනගන්න ඕනේ. තමන්ගේ පමණ දැනගන්න ඕනේ. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි කරන්නට තියෙන දේවල් සහන් අපි ලයිස්තුගත කරගන්නට ඕනේ. එහෙම එකම දෙයකට එකපාර මුදල් වේදම් වෙන්නත් පුළුවන්. ලයිස්තු කොට කරාම ලේසි මේ දෙයට මෙච්චරක් යොදවනවා මේ දෙයට මෙච්චරක් යොදවනවා ඒ වගේම සොයනස ප්‍රමුඛ අවස්ථාවන්ට වැඩි ඉඩක් දෙන්න පැහැදිලිවම ඒ වගේම සහ ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි කවුරුත් අමාරු වෙන්න දෙයක් හිතන්නේවත් නැතුව ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් භාවිතය. එහෙමයි. අතේ සල්ලි නැහැ කාඩ් එක පංච් කරා සල්ලි ගන්න එනවා ඊට පස්සේ ෆෝන් එකට ඇලර්ට් එකක් එනවා මෙච්චරක් වේදන් වුණා කියලා. අර නෝට්ටු ගන්න අපි ගැනලා දෙනකොට ටිකක් හිතට දැනෙනවා. අපිට දැනෙනවා වැඩි. ඒ නිසා අපි ඒකත් කතා කරමු. ඊළඟ කන්නේ තමයි උත්සව අවස්ථාවල්දී තෑගි මිලදී ගන්නකොට අපි මොන වගේ තෑගිද මිලදී ගන්නේ? එතකොට සේල් කඩවලට ගිහිල්ලා අපි මොනවද අරගෙන තියෙන්නේ? එහෙමයි. දැන් ඒ සේල් කඩවලින් ගත්ත ඒවා මේ වෙනකොට අපි පාවිච්චි කරනවද? ප්‍රයෝජනවත් දෙයක්ද? ප්‍රයෝජනවත්ද? නිකම්ම නිවසේ හිස් අවකාශයේ ඇහිරිලාද? අපි ගැන කතා කරමු. ඒ වගේම යාළු මිත්‍රයන්ට අපි සාමාන්‍යයෙන් අපි කියන්නේ පාටි එකක් දෙනවා කියලා. දින පාටි තියෙන එක එක පාටි තියෙනවායි. ඔන්න මේ රස්සාවකට ගියත් පාටි දෙන්න ඕනේ නේද සර්? පළවෙනි පඩිය ගත්තාම පාටි දෙන්න ඕනේ. ඒ වගේ ඒ වගේ අවස්ථාවක අපිට ඒව බැහැර හරින්නත් බෑ. නමුත් එහෙම දෙයක් කරන්නත් සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවක් කොහොමද අපි ලෑස්ති වෙන්න ඕනේ? ඒ වගේම උත්සවයකදී අපි හිතන්නේ නැති වියදම යන පැත්තක් තමයි සැරසිලි. එහෙමයි. ඒක නිසා ඒ ගැනත් අපි කතා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් කතා කරනවා අන්න ඒ කරන උත්සව පින්කම් අපි සංසන්දනය කරන්න හදනවා. අරගොල්ලෝ වගේ අපිත් කරමුයි කියන තැන. එහෙමයි. බොහෝ විට එහෙම කරලා අමාරු වෙටෙන අවස්ථා තමයි තිබෙන්නේ. අපි ඒක ගැන කතා කරමු සහනද. එහෙමයි. ස්වාමීන් වහන්සේ ඊටාම වටිනා කියන කාරණාවන් රසක් අපි පුළුල්ව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ හෝරාවක කාලය තුල. ඉතින් ඔය එකී කාරණාවන් පිළිබඳව ඔබටත් ඇති යම් යම් ගැටලු විසඳ ගන්න. සමහර වෙලාවට අපි මේ කතා කරන කාරණාවන් ලෞකිකව අපි මේ සංසාරයට ඇදබැඳ කරනු තබන කාරණාවන් කියලා සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන්. නමුත් අධ්‍යතනයට ගැළපෙන ආකාරයෙන් සරලව ඡාම්ම මේව බැහැර කරන්නේ නැතුව නේද ස්වාමීන් වහන්සේ කොයි විදිහටද අපි මේ කාරණාවන්ට මුහුණ දෙන්නේ? කියන කාරණාව තමයි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ආරාධනා කරනවා අපි මේ කතා කරපු මේ මාතෘකාවන් එහෙම නැත්නම් ඒ එක් එක් කාරණාව බැගින් පැහැදිලි කරන්නේ ඒ අතරේ අපි දුරකථන ඇමතුම් වලටත් අවස්ථාව සලසා දෙන්නට බලාපොරොත්තු වෙනවා. උත්සාහනම් පළවෙනි කාණ්ඩයට යොමු වෙන්නම්. ඔබට වියදම් කළ හැකි ප්‍රමාණය ගැන කලින්ම ඔබ තීරණයකට එළඹෙන්න. එහෙමයි. මෙන්න මෙහෙම එක විස්තර කරන්න පුළුවන්. මොනතරම් දේවල් කරන්න තිබුණත් හැමදේටම කලින් ඔබ බලන්න ඕනේ ඔබේ බැංකු පොතේ. එහෙමත් ඔබේ අතේ මුදල් කොච්චර තිබෙනවාද කියලා. සමහර කියන්නේ බජට් එක බලන්න ඕනේ කියලානේ කියන්නේ සාමාන්‍ය. ඊට පස්සේ සාන්න ඒ තියෙන මුදල් ප්‍රමාණයට අනුව තමයි ඔබට වීරම් කරන්නට සිද්ධ වෙන්නේ. කොච්චර හිතේ පැතුම් තිබ්බත් සහන් බලාපොරොත්තු තිබ්බත් අතේ තියෙන ප්‍රමාණය තමයි වේදම් කරන්න වෙන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ අපිට කියනවානේ මේ ධර්මයේ තුල උපේන ධනෙ කොටස් හතරකට බෙදන්න කියලා නේද? පිළිවෙම සහන් වැග්ගපච්ච සූත්‍රය සඳහන් කරනවානේ ඒ කියන්නේ භෝගේ භුංචෙය තමයි යැපෙන්නත් ඕනේ අම්මා තාත්තට සලකන්න ඕනේ මිරින්දගේ අම්මා තාත්තා ස්වාමියාගේ අම්මා තාත්තා ඒ වගේම සහන් මේ ඒ කියන්නේ භුංජෙය කියන කාරණයෙන් තමයි පින කර දහම කර යොදවන්න තියෙන්නේ එහෙම කියන්නේ පුණ්‍ය ආධාර හැටියට දෙන්න තියෙන්නේ අපි අර අපේ ප්‍රයෝජනෙට ගන්න කොටසින්ම තමයි ඒ කියන්නේ භෝගේ භුංජෙය කියන කොටසට ඒකයි තියෙන්නේ ද්විහිකම්ම පයෝජේ එතකොට ඒ කියන්නේ වැඩිපුර කොටසක් එතන කියන කොටස් දෙකක් කොටස් දෙකක් තමන්ගේ ගොවිතැනට වෙළඳාමට එමෙත ව්‍යාපාරයට ආයෝජනය කරන්න කියනවා. මොකද වැඩිපුර ලාභ ලැබුණොත් තමයි වැඩිපුරම සුවපත්ව ජීවත් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. කියන්නේ පින්කමක් කළත් ඉතා ඉහළින් අතිසාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ යමක් අතේ ගැවසුනොත් තමයි. විතර ඒ නිසා වැඩිපුර කියන්නේ කොටස් දෙකක් ආයෝජනය කරන්න කියනවා. චතුත් පංච නිදාපේය. ඒක අනිවාර්යෙන් කළ යුතු එකක්. එක කොටසක් අනිවාර්යයෙන්ම නිදන් කරන්න කියලා කියන්නේ ස්ථාවර tempatuක් හැටියට පවත්වාගෙන යන්න ස්ථාවර tempatuව කියන්නේ සහන් බැංකු පොතේ දාන සල්ලිම නෙමෙයි එහෙමයි හැබැයි මෙතන ඉඩම් කැලක් වෙන්න පුළුවන් අතිරේක නිවාසයක් වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් අපේ අතේ දැන් ගමේ ගොඩේ නම් කරන්නේ අතේ කීයක් රැඳෙනකොට රත්තරන් ගන්නවා එහෙමයි දැන් පසුගිය දවස්වල රන් මිල ඉහළ ගියා එහෙමයි එතකොට ඇතැම් වෙලාවට පරණ මිලට රන් ගන්න අයට එකකට එකකට වඩා ඒ රන් විකුණලා Tamanට ලොකු ආර්ථික වාසියක් ලබා ගන්නත් පුළුවන්කම තිබුණා. තිබුණා. ඉතින් ඒක තමයි Taman අර පුළුවන් කාලයමක් කරගත්තට පස්සේ තියෙන වාසිය. අර කොම්බිරැල වගේ වෙන්න ඕනේ නේද සවිනා? පැහැදිලිවම සහන්. සහන් ওই කොම්බිරැල කියතුමන මතක් වුණා. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේම සිංහලෝවාද සූත්‍රය. සිංහලෝවාද සූත්‍රය සඳහන් කරනවා මේ ගිහි පින්වතාගේ දියුණුව හරියට මේ වේය තුඹසක් වඳිනවා වගේ වෙන්න ඕනේ කියනවා. එහෙමයි. වේය තුඹස වඳිනකොට සහන් දිවා රාත්‍රී නොබලා වෙහෙස වෙනවා මහන්සි වෙනවා හැබැයි කාටවත් පේන්නේ හැබැයි කරන්නේ පොඩියට වේය කියලා කියන්නේ පුංචි සතෙක් නේ පොඩ පොඩ පොඩ ගොඩනගන ඒ තුඹසේ වැඩි හරිය තියෙන්නේ පොළොවෙන් උඩ නෙමෙයි තුඹසේ වැඩි හරිය තියෙන්නේ පොළොවෙන් යට ඒතර දියුණුව කාටවත් පේන්නේ දැන් අපේ රටේ ඇතම් ගොවිතැන් කරන අය ඉන්නව සහන් එයාට සල්ලි තියෙන කියලා පේන්නේ නැහැ. හැබැයි පෙන්වන්නෙත් නැහැ. පෙන්වන්න ඕනේ නැහැ නිසානේ. එයාට කුඹුරු තියෙනවා, වතුපිටි තියෙනවා. එතකොට දරුවන් සාර්ථකව අධ්‍යාපනය යොමු කරලා තියෙනවා. කන කරාබරණක් තියෙනවා හැබැයි බුලත් පිට කාගෙන රෙද්දයි හැට්ටෙයි සරමයි කමිසෙයි ඇඳගෙන ග්‍රාමීය ජීවිත ගත කරනවා බාහිර පෙනුමෙන් මනින්න බෑ බාහිර පෙනුමෙන් මනින්න බෑ හරිද දැන් බාහිර පෙනුමෙන් අපි මැන්නොත් එහෙම ධනවත් කියලා ඉවරලා අපේ තියෙන එකත් නැති වෙන්න තමයි ඒක හේතු වෙන්නේ ඒකනත් අපි බොහෝ දැනුවත් කරනවා ඒක නිසා විශේෂයෙන්ම අපි කල්පනා කරන්නට ඕනේ ඔබේ අර අනාගත මත දියුණුව උදෙසා ඔබ විසින් දුකසී හරි හම්බ කරන දේ නාස්ති කරගන්න නැතුව සුරක්ෂිත කර ගැනීමත් ඔබේ දියුණුවටත් ඔබේ අනාගත පරපුරේ දියුණුවටත් හේතුවක් වෙනවා. ඒ නිසා කියන්නට ඕනේ තව කාරණයක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම බොහෝම බිම් මට්ටමේ ඉඳලා දියුණු වෙච්ච වෙළඳ ව්‍යාපාරිකයෝ ඉන්නවනේ. දැන් ලංකාවේ අපි ගත්තොත් එහෙම නම් වශයෙන් කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් ඒ අය ගැන දන්නවා. එතකොට සහන් එහෙම අය වෙළඳ ව්‍යාපාර දියුණු කරනවා හිණි පෙත්තටම ගන්නවා. ඉනිපිතරම ව්‍යාපාර දියුණු කළාට පස්සේ ඒ දුක් විඳ අපි හිතමුකෝ අම්මයි තාත්තයි දුක් විඳ කියලා. එහෙමයි. ඒ අම්මයි තාත්තගේ දරුවෝ ලොකු වෙනකොට අම්මා තාත්තා විඳ දුක නැහැ. හැබැයි අම්මයි තාත්තයි මේ විදිහට දුක් විඳා කියලා දන්නවා. එහෙමයි සර්. ඒතර ඒයට තියෙන අම්මා තාත්තා ගොඩනගපු වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන යන්න. ඊට පස්සේ ඒ දරුවන්ගේ දරුවෝ ලැබෙනවනේ. ඒ කියන්නේ අර මුල් පරපුරයගේ ඒ කියන්නේ මුළු බිරිබිරියෝ එතකොට ඒ අය තනිනේ ආච්චිල සීයලා කොහොම කැපකිරීමක් කරලාද මේ තට්ටු ගණන් ගොඩ නැගිලි. මේ සැප වාහන, ඒ වගේ මේ මහා මේ කියන ආකාරයක් වගේ විශාල නිවාස මාලිගා තනලා තියෙන්නේ ආච්චි සීයා කොහොමද කියලා දන්නේ නැහැ බාල පරපුර. එහෙමයි සොන්නේ. එතකොට සහන් මොකද වෙන්නේ? ඒ පරපුරේ අර මුල්ම අය දුක් විඳලා දුක් විඳලා ගොඩනගපු ලෝකේ දරුවෝ පවත්වාගෙන යනවා. ඒ දරුවන් විසින් පවත්වාගෙන ආපු ලෝකේ බාල පරපුරට කරගෙන යන්නේ බැරි වෙනවා. ඊට පස්සේ පරපුරවල් 3 4 යනකොට සම්පූර්ණයෙන් බිම් මට්ටමට වැටිලා ආයමත් නැත්තට නැති වෙලා යන්නත් කරුණු හැදෙනවා. එහෙම සහ නම් වශයෙන් අපි නොකියුවත් එහෙම මහා පරිමාණ ව්‍යාපාරිකයෝ නැත්තට නැති වෙලා තියෙනවා අනාගත පරපුරට අර දැක්මක් ලබා දීපු නැති නිසා. එහෙමයි. ඒ නිසා දරුවන්ට සැප වගේම දුක පුරුදු කරන්න. එතකොට තමන් උපයන දෙයට තමන් විසින්ම තමන්ට වටිනාකමක් ලබා දෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. සානංශ ওই කාරණාව මතක් කරද්දි මට මතක් වුණේ මේ පහුගිය කාලවකවානුවේ ඔය බිල් ගේට් සහ එතුමාගේ දුව අතර මේ යම් කතාවක් ගොඩනැගිලා තිබ්බා මේ බිල් ගේට්ස්ගේ දුව කෑම ආහාර ලබා ගන්න විශේෂ ආහාර මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඒ මීටර්වරයාට විශේෂ මුදලක් ඩොලර් 50ක් වගේ මුදලක් අර අපි කියන්නේ ටිප් එක දෙනවා කියලා සොයනවා සන්නේ ටිප් එක ලබා දීලා තියෙනවා. දවසක් එයා එතනටම ඇවිල්ලා බිල් ගේට්ස් ආහාර අරගෙන මීටර ඉතල තියෙන ඉතින් බිල් ගේට්ස්ගේ දුව ඇවිල්ලා ඩොලර් 50ක් දුන්නා නම් බිල් ගේට්ස් මහත්තයා ඇවිල්ලා මට ඊටත් වඩා සලකයි නේද කියලා. නමුත් එතුමා ඇවිල්ලා ඉතාලම අඩු මුදලක් තමයි වේටර්වරයාට දීලා තියෙන්නේ. එතකොට වේටර්වරයා කියලා තියෙනවා මේ ඔබේ දුව නම් මට ඇවිල්ලා මෙන්න මේ වගේ මුදලක් ලබා දුන්න නමුත් ඔබ ලබා දුන්නේ ඉතාලම අඩු මුදලක්. ඒ කියලා අහලා තිබ්බාම කියලා තියෙන්නේ ඒ තමයි බිල් ගේට්ස් කිදුව. නමුත් බිල් ගේට්ස් කියන්නේ ඊටාම දුගීව විශේෂයෙන්ම මම දන්න තරමේ ස්වාමීන් වහන්සේ කාපෙන්ට කෙනෙක්. එහෙම නැත්නම් වඩු කාර්මිකයෙක්ගේ පුතෙක් තමයි බිල් ගේට්ස් කියන්නේ. ඉතින් එතුමා පසු කාලීනව Tamanගේ ආර්ථිකය හදාගෙන ඒ මට්ටමට ආපු කෙනෙක්. නමුත් ඒ බිල් ගේට්ස්ගේ දුව කොහොම හරි තමන්ගේ ධනවත් පියාගේ දියණිය වෙලා තියෙන වාසනාවට. ඉතින් ඒ අර ඔබ වහන්සේ කියපු දැක්ම ක්‍රමානුකූලව પરම්පරාවෙන් પરම්පරාවට සම්ප්‍රේෂණය වෙන ආකාරය තමයි නේද ස්වාමීන් වහන්සේ? ඔව් සාහන් එහිදී අපි දැන් ගත්තොත් එහෙම දැන් ඔය සිංහලවද සූත්‍රයේ දරුවන් විසින් දෙමාපියන්ට යුතුයකම් ඉෂ්ට කිරීමේදී හරි අපූර්ව ලස්සන වචනයක් තියෙනවා. ඒක තමයි කියන මේ අම්මා තාත්තගේ උරුමය දායාදයේ රකින්න ඕනේ කියලා කියනවා. එහෙමයි. ඒක විනාශ කරන්න එපා කියනවා. විනාශ කරනවා කියනකොට සහ දේශනාවේ තියෙනවා ඇතැම් පවුල උපදින කුල අඟුර කියලා කෙනෙක්. කුල අඟුර කියලා කියන්නේ කුලයේ වනසන කෙනෙක්. ඒ කියන්නේ අම්මා තාත්තා ආච්චි සීයාගේ දේපල කීර්ති නාමයෙන් සියල්ල විනාශ වෙන විදිහට කටයුතු කරනවා. ඒතකොට මේ පරපුරටම දුක් විඳින්නට සිද්ධ වෙනවා ඒ නිසා. ඉතින් ඒක නිසා අර කුල අඟුරක් හදන්න එපා කවදාවත් දරුවන්ව පෝෂණය කරන්න සැප ලබා දෙන්න හැබැයි දුකක් කියලා එකක් ලෝකේ තියෙනවා කියලා දරුවන්ට උගන්වන්න පුරුදු කරන්න. එතකොට මේ සමාජයට අනුව සමබර චරිතයක් නිර්මාණය කරගන්නට පවුල තුලින්ම හැකියාව ලැබෙනවා. එහෙම කෙනෙක් තමයි හොඳ සමාජ සේවකයෙක් බවටත් පවතින්නේ. පැහැදිලිවම ස්වාමීන් වහන්ස අද අපි කතා කරන මාතෘකාව බොහෝ දෙනාට Tamanගේ අත්දැකීම් තුළින් මේ කාරණාවට එක්කාසු වෙන්න පුළුවන්කම තියෙනවා 0114374693 කියන දුරකථන අංකය ඔස්සේ 0114374693 අපේ දුරකථන අංකය. පිනොත් ස්වාමීන් වහන්ස අද අපි කතා කරන මාතෘකාවට අදාළව බොහන්සිටත් කාරණාවන් කිහිපයක් තියෙනවා සඳහන් කරන්න. නමුත් මා පෞද්ගලිකව මට තියෙන කියන ප්‍රශ්නයක් විමසන්නද කැමති ස්වාමීන් වහන්සේ දැන් බොහෝ දෙනා මළගියත් අවමංගල්‍යත් උත්සවයක් ආකාරයෙන් මේ සිද්ධ කරන්න පෙළඹිලා ඉන්නේ අර ඔබ වහන්සේ పూర్වයේදීත් සඳහන් කළා අපි අරගෙදර මළගේ කොහොමද සිද්ධ වුනේ ඊට වඩා හොඳින් මේ එන පිරිසට සංග්‍රහ කරන්න ඕනේ එහෙම නැත්නම් මේ අවසානයේ මේ අවමංගල්‍ය තියෙන පෙට්ටියේ වටිනාකම පව බලනවා නේද ස්වාමීන් වහන්සේ? පැහැදිලිව. අන්න ඒ වගේ මානසිකත්වයක් ඇතිවීම ස්වාමීන් වහන්සේ කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියලා එහෙම නැත්නම් ඔබ වහන්සේට දැනෙන විදිහ අපි කැමති දැනගන්න. සහන් මිනිස්සයා මේ අතීතයට වඩා වර්තමානය තුළ හැම අතින්ම අර සංවේග වෙන ස්වභාවය අඩුයි. සංවේග වෙන කාරණේදීත් වර්තමානයේ තුල මිනිස්සයා තෘප්තියක් සහ විනෝදයක් තමයි අපේක්ෂා කරන්නේ. නමුත් මධ්‍යස්තව ජීවිතේ සමබරව පවත්වාගෙන යන කෙනෙක් නම් සාමාන්‍යයෙන් අපි කියන්නේ අර බොරු සෝබන කියලා වචනයක් තියෙන සමාජයේ එහෙමයි. අර බොරු සෝබනේට අර රඟල් රඟන්නේ චරිතයක් වෙන්නේ නැහැ. දැන් රඟන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ අතේ තියෙන තුප්පු දෙක නැති වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ අනිත් හැම විටම බලාපොරොත්තු වෙන රංගනයක්. අනිත් හැම විටම රංගනයක් බලාපොරොත්තු වෙනකොට අපි හැම තිස්සෙම රංගන්නට අපේ අතේ යමක් තියාගෙන ඉන්නට ඕනේ. එහෙමයි. සර් රංගන්නේ නැති ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ හැම විටම ධනය හානි වෙනවා අඩුයි. අවශ්‍යතාවය තමයි වේදම් කරන්නේ. ඉතින් ඒක නිසා දැන් අවමංගල්‍යකදී වුණත් අපි රඟන්න හොඳ නැහැ. ඒකවද? කියන්නේ පුළුවන් කෙනෙක් රුපියල් ලක්ෂ දෙකක පෙට්ටියක් අරගෙන අවසන් කටයුතු කළාට කමක් නැහැ. තියෙන නිසා. පුළුවන් කෙනෙක් කොළඹ ප්‍රධාන පෙළේ මල්ශාලාවක් සමග තීරණයකට ඇවිල්ලා ඒ අවමංගල්‍ය අධ්‍යක්ෂණය කරන්නට දුන්නට කමක් නැහැ. සහ සාමාන්‍යයෙන් කොළඹ රටේ අවමංගල්‍යයක් අධ්‍යක්ෂණය කරන්නට ගියොත් මගේ දැනුම හැටියට සාමාන්‍ය ලක්ෂ 25ක් 30ක් යනවා. ඒ කියන්නේ ඒ කියන්නේ පැකේජ් එක තියෙන ලක්ෂ 25 පැකේජ් එක 30 පැකේජ් එක. ඉහළ මේක නෙමෙයි මම ඔය කියන්නේ. ඉහළ එකටත් සාමාන්‍යයෙන් පල්ලෙහා තියෙන එක. අපිට සාමාන්‍ය කෙනෙක් අභාවයට පත් වුණාට පස්සේ ලක්ෂ 30ක් අපිට වීදම් කරන්නට පුළුවන් වෙනවා කියලා කියන අපිට ලොකු ධනයක් තියෙන්න ඉපේ. එහෙමයි. නමුත් මට මතක් වෙනවා මෙහිදී මේ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ හිටපු ආරිස්පත්‍ය අරිය වංශාලංකාර ස්වාමින් වහන්සේ. ස්වාමීන් වහන්සේ හරීම මේ ගුණයහපත් බොහෝ නිහතමානී ධර්මයට බර චරිතයක්. එහෙමයි. උන්වහන්සේගේ අවසාන කැමැති පත්‍රයේ තිබ්බ දෙයක් තමයි මම අපවත් වුණාට පස්සේ අමුතුවෙන් අවමංගල උත්සවයක් පවත්වන්න එපා. අවමංගල උත්සවයේට ලොකු වියදමක් දරන්න වෙන නිසා ඒ මුදල ඉතුරු කරගෙන මගේ කටයුතු පැය 24ක් ඇතුළත කරන්න නිවසක් නැති කෙනෙකුට අසරණ පිරිසකට ඒ අවමංගල වලට යන මුදල වියදම් කරලා නිවසක් තනලා දෙන්න. දැන් ඒ වගේ හිතන අය අඩුයි නිසා එහෙමයි ස්වාමීනි. කියලා අපි කියන්නේ හැම කෙනාටම ගෙවල් හදලා දෙන්න අවමංගල්‍යයක් කරන්න එපා කියලා. නමුත් අවමංගල්‍ය උත්සව ශ්‍රීයෙන් කරන්න ගියාට පස්සේ බොහෝ විට එනේ ණයට ඇතැම් විට හෝටලයක වගේ කෑම බීම දීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමයි. තේරෙනවද? දැන් අවමංගල්‍යට එන කෙනා ඇත්තටම සංවේග වෙන්න ඕන කෙනෙක් නේ. දැන් අතනගම අවමංගල්‍ය වල සංවේග වෙන ස්වභාවය අඩුයි. කියන්නේ මිනිස්යාට සංවේග වෙන දේවල් දැකලා දැකලා දැකලා අර මිනිස්යාගේ හිත තද වෙලා තියෙන්නේ. එහෙමයි. කියන්නේ බනහල අවබෝධ වෙලා කියන එක නෙමෙයි. බනහල අවබෝධයෙන් ඉන්න අය ඉන්න පුළුවන්. නමුත් බොහෝ විට වෙලා තියෙන සංවේගය අඩු නිසා මිනිස්සුන්ට කඳුළු සලන්නේ, හඬන්නේ, දුක කියන්නේ අර මල ගෙදරක මල ගෙදරක ස්වરૂපයක් නැහැ. සන්තර ජාතකයේ හෙන්නේ නේද ස්වාමී සන්තර ජාතකයේ හෙන්නේ නැහැ. පුළුවන් නම් මොනවා හරි සංගීතය කියන්නේ <laughs> මොනවා හරි වේග රිද්ම පොප් මොනවා හරි <laughs> රගේ සංගීතයක් ඇහෙන්න ඉඩ තියෙනවා අනාගතයේදී. කැරම් ගහන්න සෙල්ෆි ගහන්න කාඩ් කුට්ට මාතේ තියාගෙන තමයි එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා සහන් අර අපි හැම විටම කල්පනා කරන්නට ඕනි අවමගුල අවමගුලක් මිසක් ඒක තවත් මංගල්‍යයක් කියලා අපි හිතන්න හොඳ නෑ. ඒකෙන් අදහස් කරන්නේ අඬන්න, වැළපෙන්න, ගත් කියන්නේ කෑ ගහන්න, විලාප දෙන්න කියන එක නෙමෙයි. අවමගුලක් අවමගුලක් හැටියට පවත්වාගෙන යන්න මහන්සි ගන්න. එහෙම නැත්නම් ලෝකයා හිනස්සන දෙයක් තමයි බොහෝ විට සිද්ධ වෙයි. අඩුම තරමේ සොයනස් අවස්ථාව තේරුම් ගන්නට ඕනේ නේද? පැහැදිලිවම බෞද්ධයන් විදිහට මේ අවස්ථාව නිසි ආකාරයෙන් තෝරා බේරාගෙන මේ අවබෝධයෙන් කටයුතු කරන්න අපි ඔබට මතක් කරමින්ම දුරකථනයේ වෙත අපි යොමු වෙන්නට සූදානම් වෙන්නේ සජීවීව සම්බන්ධ වෙන අනුර මහත්මයා උඩහමුල්ල ප්‍රදේශයෙන් ආයිබෝන් තෙරුවන් සරණයි ඔබට ආයිබෝන් මුලින්ම අපි කරන්නේ අදී සම්මාසයේ සිරුවන් සරණයි කියලා ප්‍රශ්න කරන අපේ අඳුනේ ආදෝන් මගේ ප්‍රශ්නය වෙන්නේ මේ ඇත්තටම අපි 2018 වසරේදී මේ කඨින පින් සමාජ සංගාණය කරා අත්‍යන්ත අපිට මුදල් ගොඩාක් ලොකුවට තිබුණ අපිට නැහැ ඒ වුණාට මේ අපි අතින් ණය වෙලා අපෙන් කියන ණය මුදලක් බැංකුවකින් අරගෙන තමයි අපිට මේ පින්කම කරන්නේ. සෝවාන්නේ. ඉතින් අපි අපේ අංශෝ කියනවා වගේ මේ බොරුවට ලොකු වියදම් මොකෙවත් අපිට පන්සලට පන්සල ස්වාමීන් වහන්සේට මාස තුනක කාලයක් අපි උපස්ථාන කටයුතු කරා. ඉතින් මගේ ප්‍රශ්නේ වෙන්නේ අපි ණය වෙලා කරපු එක මේ ඒකේ පිනක් නැද්ද එහෙම නැත්නම් පින් සිදුවීමක් සිදු වෙන්නේ නැද්ද කියලා දැනගන්න යෝනේ අර මේ දැන් අපි ණය වීමක් වුණ නිසා ඒ පින්කම කරන්නේ හොඳයි අසිත අනුරමාත්ම උඩාමුල්ල ප්‍රදේශයෙන් ස්වාමීන් වහන්සේ කතා කරේ අපි එතුමාට පිළිතුරක් සපයමු සහන් අපි අවශ්‍ය වෙලාවට ණය වුණාට කමක් නැහැ. එහෙමයි. ලෝකේ සාමාන්‍ය ණය ක්‍රමය කියලා එකක් තියෙනවනේ. ඒ සාමාන්‍යයෙන් ගෙවල් හදන බැංකු ණය දාලා වාහන ගන්නවා ලීසින් කරලා ඒ වගේම දැන් ඔය ඉලෙක්ට්‍රොනික බඩුත් දැන් ඔය EC pay ක්‍රම වලට එහෙම ගන්නවා. එහෙම කියලා මාස 12න් ගෙවල ඉවර කරනවා. මාස 6න් ගෙවල ගෙවල ඉවර කරනවා. කමක් නැහැ. එහෙම තමන්ගේ අවශ්‍යතාවයට ණය ක්‍රමයක් ලෝකේ පුරාතනයේ ඉඳලා තිබුණා. නමුත් සහන් දැන් අය පින්කමකදී වුණත් ණය වීම වරදක් නැහැ. හැබැයි ඒ ණය වීම විශේෂ බරක් හැටියට වැටෙනවා නම් මනසට දිනේ ආනිසංශ දුර්වල වෙන්න ඒක හේතු වෙනවා. එහෙනම් හිතන්නකො මට දැන් සහනිමා එකතු වෙලා කට්ටපින්කමක් මාර ගන්නවා. හැබැයි සහන්ට ලොකු මුදලක් වියදම් කරන්න විදිහකුත් නැහැ. මට ලොකු මුදලක් වියදම් කරන්න විදිහකුත් නැහැ. අපි දැන් කතා වෙනවා එහෙනම් අපි ණයක් ගමු. හැබැයි ණයක් ගන්න අපි දෙන්නගේ ප්‍රමාණයට අනුව නෙමෙයි අපි. අපි දෙන්නට ගෙවා ගන්න බැරි ප්‍රමාණය ණයක් අපි දෙන්න ගන්නවා. එහෙමයි. පින්කම කෙරෙනවා. අනිත් අය හොඳයි කියලාත් කියනවා. නියමයට කෙරෙනවා සුපිරි කියලාත් කියනවා. හැබැයි අපි දෙන්නට හිතේ සතුටක් නැහැ. ඒ කියන්නේ ණයබර ණයබර නිසා මතක් වෙනකොට දුකයි. පීඩයි. ස්වාමී ණයබර හේතුවෙන් දුකක් පීඩාවක් හටගන්නවා නම් එහෙම ණය වෙනවට වඩා ණය නොවීම යහපත්. සියක් නමක් වඩම්මලා කරන පින්කමට වඩා ණය වෙලා එකම එක නමක් වඩම්මලා හිත පහදගෙන කරන පින්කම වටිනවා. මෙහෙම පූජා කරන්න බැරිව ගණන් ලකෝ මුදලක් වේදන් කළ අටපිරිකරක් පූජා කරනට වඩා ගෙදොල් කඩයක් එහෙම නැත්නම් නොපිස්නයක් ලේසුවක් පූජා කරන එක යහපත් මොකද හිතේ පැහැදීම තුලම තමයි පින් සිද්ධ වෙන්නේ එම්සහන් ණයවීම තුල පින් සිද්ධ වෙන්නේ නැහැ කියලා කතාවක් නැහැ ණයවීම ගැන කල්පනා කර කර පසුතැවෙනවා නම් අනේ මේ පින්කමක් කරන්න කියලා ණයකාරය වුණා නේද ඈ තවමත් මේ ණය ගෙවනවා නේද? <laughs> මේක පරණ ණයක් නේද? ඈ පින්කම නම් කරන තමයි. නමුත් අපි තාම ණයකාරයෝ වුණා නේද කියලා අපි ගතු කී කී ඉන්න ගියොත් එහෙම කියන්නේ නැතුව හිත හිත හරි ඉන්න ගියොත් ඒ පිනි ආනිසංස වලට ලොකු දුර්වල ඒ කියන්නේ බලපෑමක් සිද්ධ වෙලා පිනි ආනිසංස හානි වෙන්නට ඒක හේතු වෙනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ ඊටාම පැහැදිලි ඒ කාරණාව ඔබ වහන්සේ සඳහන් කරන ආකාරයෙන් මේ සියල්ලටම අර චේතනාවනේ අවසාන වශයෙන් මූලික වෙන්නේ. ඉතින් මේ යහපත් චේතනාවෙන් සිද්ධ කරන දේවල් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න හිතේ ශ්‍රද්ධාව වැඩි දියුණු කරගෙන ප්‍රඥාව කරා ඔබ ගමන් කරන්න කියන ආරාධනාවයි අදත් අපි මේ වැඩසටහන තුළින් සිද්ධ කරන්නේ. ස්වාමීන් වහන්සේ ඊටාම කාලෝචිත මාතෘකාවක් අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ පසුගිය සතිය වගේ මම මේ සතියේදීත් ඔබ වහන්සේට ආරාධනා කරනවා ඔබ වහන්සේ අර පැහැදිලි කරගෙන ආපු ඉතිරි කාරණාවන් කිහිපය පිළිබඳව අවධානය යොමු කරන්න. අවසන් හිටි දෙවෙනි කාරණේ හැටියට මම අදහස් දැක්වේ ඔබට කරන්න තිබෙන දේවල් ලයිස්තුවක් එකින් එක හදාගන්න කියලා. එහෙමයි. සහ සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අවමංගල්‍යයක් වේවා මංගල්‍යයක් වේවා අපිට වේදම් කරන්න පුළුවන් ධාරිතාවක් තියෙනවානේ. අපේ ධාරිතාව කැපැසිටි එක අපි තේරුම් ගන්න ඕනේ. එහෙම. අපි ගත්තොත් මේ දැන් විවාහ මංගල්‍යයක් නම් කී දෙනෙකුට වගේ මේක කියනවද? තේරෙනවද? එහෙම. කී දෙනෙකුට මේක කියනවද? එතකොට ඒ ඉනායට අපිට පහසුකම් සලසන්න පුළුවන් කොහොමද? ඒ වගේම ඒ මංගල යෝලගේ රත්තරන් බඩු ටික හදන එක. ඒ වගේ මඟුල් ඇඳුම් හදන එක. ඒ වගේ ඒ අය මේ මංගල දිනේ භාවිතා කරන කුලී රතය. දැන් Taman රතයක් තිබ්බත් බොහෝ අය කුලී රතයක් තමයි වෙඩින් කාර් එක හැටියට පාවිච්චි කරන. දැන් නම් අද කොළඹ රටේ ලිමෝසින් වගේ දිගේ වාහන තියෙන ඉතින් මම හිතන්නේ එක පැයකට ලක්ෂ ගාණක් අපිට ගෙවන්න වෙන එක පැකේජ් ඔක්කොම සහල්. හොටෙල් ගත්තත් එහෙමයි. හොටෙල් ගත්තත් හොටෙල් වල පැකේජ් එකක් තියෙන්නේ. බස් පිගහන ගත්තත් සාමාන්‍යයෙන් එකකට පැකේජ් එකක් තියෙන්නේ. එහෙමයි. ඇතැම් විට සහල් අපි හිතන්නේවත් නැති ගාණක් එක ආහාර බඳුනකට එහෙම සාමාන්‍ය අපි කියන්නේ බත් පිගානකට ඇතැම් විට රුපියල් 3000ක්. එහෙමයි. ඒතකොට බත් පිගාන 100ක් නම් 3000 වැඩි කිරීම 100. එතකොට ලක්ෂ 3යි. 10 දෙනෙක් ගෙන්නුවත් 30000ක් යනවා. ඉතින් ඔයගේ ක්‍රමයක් තමයි වාණිජ ලෝකයේ විසින් අපිට නිර්මාණය කරලා දීලා තියෙන්නේ. අපි ගත්තොත් මල් වලට ඒ වගේම අපි ගත්තොත් දැන් විශේෂම දෙයක් නේ දැන් ඔය වීඩියෝ කරනවා, ෆොටෝ ගහනවා කියන එක. අපි හිතන්නේවත් නැති මුදලක් ඒවට වියදම් වෙනවා. ඒව හැම එකක්ම කළාට කමක් නැහැ. මොකද ගිහි අය කියලා කියන්නේ කාමභෝගී පිරිස. සැපවත්ව සතුටින් විනෝදෙන් ගීත ගායනා කරලා වාදනය කරලා නර්තනය යෙදලා ඉන්න ඕනේ. ගිහි කෙනෙකුට ඒක කිසිම වරදක් නැහැ. නමුත් අපි බලන්න ඕනේ අපිට මේ අංගයේ මේ උත්සවයට සම්බන්ධ කරගත්තාම අපිට මේක දරා ගන්න පුළුවන්ද? අනිත් එක බලන්න මේක අපිට ඕනෙමද? ඕනෙමද කියලා බලන්න ඉපේ. මේක අපිට අවශ්‍යමද කියලා බලන්න ඕනේ. අවශ්‍යම නම් අවශ්‍ය පමණට කරන්න ඕනේ. එහෙම නැත්නම් Tamante අර දරා ගන්න බැරි විදිහට කරන්න ගිහිල්ලා අමාරු වෙටෙන්න එපා කියලා තමයි අපිට මේ දැනුවත් කරන්න තියෙන්නේ සහන්. එහෙමයි. තමන්ගේ පමණ දැනගෙන කටයුතු කරන්න ඕනෑම උත්සව අවස්ථාවක් හෝ වේවා ඕනෑම අවස්ථාවකදී තමන්ගේ ප්‍රමාණය හොඳින් අවබෝධ කරගෙන ඒ අවස්ථාවන්ට මුහුණ දෙන්න කියන කාරණාව ඉස්මතු කරමින් අපි මීළඟ දුරකථන ඇමතුම වෙත යොමු වෙනවා 0114 374 දුරකථන අංකයට චාන්දනී මහත්මිය තමයි සම්බන්ධ වෙන්නේ. ආයිබෝන් තෙරුවන් සරණයි ඔබ එතකොට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ වර්තමානයේදී මිනිසුන් Tamanට පුළුවන් හැටියට විවාහ මංගල්‍යයන් සිදු කරන්න කටයුතු කරන්නේ නැහැ. මොකද දැන් හැම කෙනාම විවාහ උත්සව ගන්න පිටට පේන්න. එතකොට කවුරුත් හදන්නේ ගෙවල් ඉඳන් කොල්ල හරි, නැරෙලා හරි හොඳ විවාහ උත්සව කරන්න. ඉතින් ඒකට පොඩි උපදේශයක් දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ස්වාමීන් වහන්සේ මේ ඇත්තටම මේ මාතෘකාව තෝරා ගන්නත් හේතුව අපේ පෞද්ගලික අත්දැකීම් කිහිපයක් ඔය ආකාරයෙන් මෙතුණිය සිහිපත් කරපු අත්දැකීම හා සමානවම දැන් මගේ දේවල් එකතු කරලා මම මේ පැනේ විමසන්ට කැමති ඔබ වහන්සේගෙන් දැන් අපි හිතමු ලක්ෂ 30 40ක් වියදම් කරලා අපි විවාහෝත්සවයක් ගන්නවා. එතකොට අර ඔබ වහන්සේ මතක් කළා අපේ හාරිස්පත්තුවේ නායක හාමුදුරුව තමන් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු පස්සෙක තියලා ඒ අවමංගල්‍ය කටයුතු වලට මිය පැහැගන්වන මුදල දුගී පවුලකට තිවසක් තනා දෙන්න වියදම් කරන්න කියලා තමයි අවසන් කැමති පත්‍රයේ පවා සඳහන් කරලා තිබ්බේ. අර මෙතුමිය කියපු කාරණාවත් එක්ක ගත්තාම ස්වාමීන් වහන්සේ අපි බලද්දී අන්තිමට මේ ලක්ෂ 30 40 ගෙවන්න විවාහ උත්සවයට අවශ්‍ය කරන ලක්ෂ 30 40 ගෙවන්න සමහර වෙලාවට කසාද බැඳලා දරුමල්ලෝ හදලා දරුමල්ලොත් ලොකු මහත් වෙලා දරුවොත් ඉගෙනගෙන අවසන් වනතුරු අවුරුදු 15 20 ගෙවන අවස්ථාවක් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? සහන් මේ වගේ දේවල් තමයි කර්මය කියලා කියන්නේ. එහෙමයි. දැන් ඇත්තටම කර්මයක් වගේ දෙයක් නේ. ඒ දෙක හිතේ සතුටක් නෑ. සහන් මට හිතුණා දැන් ඔය ලක්ෂ 30 40 කියලා දැන් අපි ගණන් වලින් කියනකොට අපි ගත්තේ සාමාන්‍ය රජයේ සේවකයෙකුගේ නැත්නම් පෞද්ගලික ආයතන සේවකයෙකුගේ අපි වැටපු අපි ගමුකෝ රුපියල් 50000 කියලා. එහෙමයි. අපි දැන් දල වශයෙන් හිතුව මැදිස්තව. රුපියල් 50000 කුපේනවා. සහන් 50000 ගානේ අවුරුද්දක් අපි මුදල් සම්පූර්ණයෙන්ම වියදම් නොකොට එකතු කර ලක්ෂ 6යි. එහෙම 50000 12ක්නේ. දැන් 50000 12ක් ලක්ෂ 6යි. එතකොට ලක්ෂ 36 කියමුකෝ. එතකොට 6 වරක් 6 36යි. එහෙම. ඒත් අපි ගත්තොත් එහෙම අවුරුදු 6ක. අවුරුදු 6ක වැටුපක් යනවා සම්පූර්ණ වෙන දේවල් වලට වියදම් නොකොට 50000 ඒවම එකතු කරොත්. එහෙමයි. 50000 ඒවම එකතු කරොත් එහෙම අවුරුදු 6ක් අපි මහන්සි වෙන්න ඕනේ ලක්ෂ 36ක් මංගල උත්සවයකට වියදම් කරන්න. එහෙමයි සම්බුදුන්ස. ඒතර අපි අනිත් අවශ්‍යතා අසනීප වෙනවා. එහෙමයි. ඒ වගේම මව්පියෝ ගැන බලන්න වෙනවා. පින්කම් යෙදෙනවා පන්සලෙන් කියනවා කටන පින්කම කරනවා. දායකයෝ මෙච්චර ගෙවන්න ඕන අර අර අය මෙහෙම කරලා. ඊට පස්සේ ඥාති සංග්‍රහ කරන්න වෙනවා. දරුවන්ගේ අවශ්‍යතා තියෙනවා. විදුලි බිල, ජල බිල, දුරකථන බිල වාහන තිබොත් ඒවා සර්විස් කරන්න ඕන නඩත්තු කරන්න ඕනේ. විවිධ විවිධ වියදම් කියන වසන් අපිට මෙහෙම කතා කරලා විසංක අවසන් කරන්න බෑ. මෙහෙම මෙහෙම මෙහෙම වියදම් වෙයි කියලා. එහෙමයි. අතේ සල්ලි තීර මට්ටමනම වියදම් වෙනවා. එහෙමයි. ඒතර අපි බලන්න ඕනේ මම මේ වගේ මුදලක් වියදම් කරද්දී මට ඒක දරා ගන්න පුළුවන්ද? එහෙමයි. එහෙමතර ඉඩම විකුණලා, නිවස විකුණලා, වාහනේ විකුණලා මගුලක් ගන්නවට වඩා මංගලසුවේ ගන්නට වඩා තමන්ට ශක්ති පමණින් තමන් ඒක කරන්න මහන්සි ගන්නවා නම් ඒක ගොඩක් හොඳයි. අර වැඩේ වෙලා තියෙන්නේ අර අපිට අර පෙන්වන්න දෙපේ මේ පෙන්වන මානසිකත්වයේ සහ බොහෝ විට ලංකාවේ අපිට හරියට තියෙනවා. කැපී පෙනීමේ මානසිකත්වය. හැබැයි මේක ඉන්දියාවේ නෑ. Hmm. ඉන්දියාවේ හරි පුදුමයි කියලා කියන්නේ මේ මිනිසුන්ගේ ජීවිතය ගත කරන විදිහ හිතා ගන්න බෑ. හරිම සරල ජීවිත. සරලයි. දැන් ලාංකික ඒ අතින් ගත්තට පස්සේ ඒ සරල බව තුල ගොඩාක්ම අඩියට වැටලා ඉන්නේ. සරල බව ගිලිහිලා තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒක නිසා සරල බව සතුට රැගෙන එනවා. නිරෝගී බව රැගෙන එනවා. සමගිය රැගෙන එනවා. ඒ සරල නොවුනට පස්සේ සරල බවේ විරුද්ධ වචනේ තමයි මහිච්ඡ බව කියලා කියන්නේ. ඒක අවශ්‍යතා වැඩි බව. අවශ්‍යතා වැඩි වුණාට පස්සේ සරල බව නැති වෙනවා, සතුට නැති වෙනවා, නිරෝගීකම නැති වෙනවා, සමගිය නැති වෙනවා. ඊට පස්සේ අටදමර හට ගන්නවා සිත් පීඩා හට ගන්නවා නැති ප්‍රශ්න හට ගන්නවා ඇතැම් විට අපි හිතමුකෝ විවාහ වෙච්ච දෙන්නගේ විවාහයේ දෙදරන්නත් ආර්ථික ප්‍රශ්න හේතු වෙනවා එහෙමයි ඒ නිසා හැම විටම අනිකසාන් දැන් මෙවන් යුගයක දැන් මේ වන් යුගයක මේ කොවිඩ් වෛරසයේ හේතුවෙන් අපි මේ රටක් හැටියට ඔලු උස්සලා හිටියට මුළු ලෝකෙම කඩා වැටලා තියෙන සමයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ යුගය තුළ අපි ධනය විපහදම් කිරීමේදී හරි සකසුරුවමින් අර පරිස්සමින් තමයි ඒව සිද්ධ කරන්නට ඕනේ. එහෙමයි. එහෙනම් අපි අමාරු වැටෙනවා. පැහැදිලිව අපි දන්නේ නැහැ අනාගත ලෝකයේ තුල අපිට ඉදිරි අවුරුදු කීපය තුල කොහොම ගත කරන්න සිද්ධ වෙයිද කියලා අපි දන්නේ නැහැ. එහෙමයි. ඒක නිසා අපි හැම විටම දැන් මංගලෝත්සවයක් වගේ දෙයක් ගත්තී නම් නුවණ යොදවන්නට ඕනේ. අනිත් එක තමයි දෙකොල්ලෝ සාකච්ඡා කරන්න ඕනේ. තේරෙනවද? ඒ සාකච්ඡා කිරීම තුළ අපිට ගොඩක් අවුල් නිරවුල් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා අර සංසන්දනය කරන්නට ගිහිලා අමාරු වෙටෙන්න එපා කියන එක නම් අපි යලි යලි මතක් කරනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ වහන්සේ අර මේ పూర్වයේදී සඳහන් කළා වගේ මේ තියෙන ප්‍රමාණයට සමහරලාට මේ ලක්ෂ 30 කියන්නේ තියෙන කෙනෙක්ට නම් එච්චර දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ පිරිසකට නෙමෙයි අපි මේ උපදේශය ලබා දුන්නේ. අර චාන්දනී මහත්මියත් මතක් කළා වගේ සමහරලාට ස්වාමීන් වහන්සේත් මතක් කළා වගේ ඔය සාමාන්‍ය පඩියක් තියාගෙන ණය වෙලා මේ වගේ උත්සවයක් ගන්න තරම් වත්කමක් නැති පිරිසට ඉදිරියේදී හෝ මේ වගේ දෙයකට යොමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඒ සඳහා තමයි මේ මඟ පෙන්වීම අද සිද්ධ කෙරෙන්නේ. ස්වාමීන් වහන්සේ අපිට බොහොම හිතවත් කෙනෙක් කතා කරනවා 0114374693න් අයිබෝන් තිරුවන් සරණයි ඔබට සුනිල් මහත්මයා සඳ ලංකාවේ ඉඳන් අපිට කතා කරන්නේ. අයිබෝන් තිරුවන් සරණයි මහත්මයා. අපේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් bilangnya dia වාගේ පින්කමක් කරනවා නම් ඒක සුභාත් කැලකලා නේද කියන එකත් කරගෙන ඉන්න කැමතියි ඒවත් තමයි. සුනිල් මහත්මයා අපිට ටිකක් ඔබතුමාව මේ අපහැදිලිතාවයක් ඇති වුණා මේ ඔබතුමාගේ ප්‍රශ්නේ මුල භාගයේදී ඒ නිසා නැවත ප්‍රශ්නේ විමසන්න මම කරුණාවෙන් මතක් කරනවා. මම කියන්නේ අපි ස්වාමීන් වහන්සේ මේ උත්සව වලට සහභාගී වෙනවා. ඒ උත්සව අවස්ථාවය විජමාසයෙන් සංග්‍රහ පැවැත්වීමෙන් කටයුතු කරනවා. සමහරක් අය මේ ඒ අයගේ අඩුපාඩු සොයමින් හැසිරෙන අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම මේ සම්දින උත්සව වෙනුවට ඉන්කම් මේ කරමින් ආයු ආයුෂ ප්‍රවර්ණ ආත්මා කිරීම තුලින් ඒ ඒ ආයත යාපතක් කිරීමට හැකියාව තිබෙනවානේ ඒ හොඳයි අපිට පැහැදිලි ඔබතුමන්ගේ ගැටලුව ස්වාමීන් වහන්සේ අපි පිළිතුරක් ලබා දෙමු එතුමට. ඔව් ආශිර්වාදයේ තුලින් නම් යහපතක් සිද්ධ වෙනවාමයි. දැන්මයි එතුමා කිව්ව මේ එවැනි උත්සවවල අඩුපාඩුකම් හොයනවා කියලා. එහෙමයි. ලෝකයේ මිනිස්සුන්ගේ වචන වලට අනුව සහන් මගේ මහානකම මට කරන්නත් බෑ. ඔබේ ගිහිකම ඔබට කරන්නත් බෑ. අපි බලන්න ඕනේ අපි නිවැරදි අරමුණක පැහැදිලි ඉලක්කයක ඉන්නවද කියන එකයි බලන්න ඕනේ. තේරෙනවද? එහෙමයි. එහෙම නැත්නම් මිනිස්සු හොඳ හෝ නරක කොහොමත්ම විවේචනය කරනවාමයි සහන්. එහෙමයි. ඒක හැටියක්මයි. අපි ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ. තේරෙනවද? ඒක පින්කමක් කළත් එහෙමයි. දැන් අපි ගමකෝ මංගලොත්සවයේ පැත්තකට දාන්නකෝ. ආවගුලත් පැත්තකට දාන්නකෝ. පින්කමක් කරාට පස්සේ පින්කම විවේචනය කරනවනේ. මොනවට ඔච්චර බැදුම් හැදුවද? මොනවට ඔච්චර බස් කිව්වද? මොනවට ඔච්චර පිළිකර එතුවද? ඒ තේරුමක් ඇති වැඩක් නේ කියලා කෙනෙකුට හිතෙනවනේ. ඒක ලෝකයාගේ හැටි. අනික තමයි පෙර මිනිස්සයාට වඩා වර්තමාන මිනිස්සයා හරි ਵਿਚාරශීලී කියලා කියන හැම විටම අදහස් දක්වන්නට දක්ෂයි. ඇයි ඒ හැම නිතරම ප්‍රවෘත්ති. මූණු පොත සමාජ මාධ්‍ය සක්‍රිය නිසා හැම විටම මිනිස්සුන්ට අදහස් තියෙනවා. පෙර මානවයාට වඩා. ඒක එක් එක්තරා පැත්තකින් වරදකුත් නැහැ. ඉතින් මිනිස්සු අදහස් දක්වන්නේ කොහොමදයි? ඒ අදහස් දක්වන සමාජයක අපිට නිවැරදිව ජීවත් වෙන්න පුළුවන්කම තිබෙනවා. අනිත් එක සෝනස වචනයෙන් ක්‍රියා කරවන්නන් ඉන්නේ නේද සෝනස? පැහැදිලිවම වචනයෙන්ම තමයි. වචන වලින්ම ආරම්භ කරන පිරිසක් තමයි බොහෝ විට වර්තමානය තුළ අපිට එහෙම දක්නට ලැබෙන්නේ. ඉතින් ඒක නිසා අන් අයගේ මේ විවේචන අදහස් දැක්වීම අපි මධ්‍යස්ථව විඳලාගෙන අපේ ශක්ති පමණින් අපි කරන උත්සවය අවමංගල්‍ය එහෙම නැත්නම් පින්කම සිද්ධ කරා නම් අපිට පීඩාවක් නැහැ. සහ මගේ ජීවිතය අත්දැකීමක් තියෙනවා. අපිට හිතවත් පිරිසක් නැති වුණාට පස්සේ මම මැදිහත් වෙලා ඒ අවසාන කටයුතු සිද්ධ කළා. මම අවසාන කටයුතු සිද්ධ කළාට මම කිව්වා නිකම් පොළොවට යට කරන්න වටිනා ලක්ෂ ගණන් මුදල් වියදම් කරලා මිනි පෙට්ටි ගන්න ඕනේ. මම ගියා මල්ශාලාවට. දැන් මේක ටික කාලයකට කලින් වෙච්ච එකක්. ඊට මල් ශාලාවෙන් ගිහලා ඒ අය කිව්වා මෙහෙම මෙහෙම මෙහෙම පැකේජ් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් අඩු වියදමක් තියෙන පෙට්ටියක් තමයි ගත්තේ. ඉතින් මට දොස් අහන්න වුණා. එහෙමයි. ඉතින් මම මේක ඒ කියන්නේ අවමංගල්‍යයට මැදිහත් වෙලා මම කටයුතු කළා. නමුත් අවසානයේ මට දොස් අහන්න වුණා බාල පෙට්ටියක් ගත්තා කියලා. ඒක වචනයක් විතරයිනේ. මැරිච්ච කෙනා මැරලා ඉවරයි. හැබැයි ඉතින් මෙහෙමයි. ඒ කියන්නේ බාල පෙට්ටියක් ගත්තා. දැන් බාලයි කියලා සම්මත කරන්නේ. බාල මිනි පෙට්ටියක් ගත්තට සහන් සාංගිකව දාන දෙනකොට ඒක බාලයට කරේ නෑ. ස්වාමීන් වහන්සේලා හරසරින් වඩම්මලා අටපිරිකර පූජා කරලා ස්වාමීන් වහන්සේලට සෙසු අවශ්‍ය පිරිකර දීලා ඒ වගේම ගමන් ගාස්තු සපයලා ඒක ඊටාම ඉහලින් කළා. මොකද මිනි පෙට්ටිය වටිනාකම මත මේ පරිලෝකීය ඥාතියාට පින් සිද්ධ වෙන්නේ නැහැ. මේගේ ඥාතියාට පින් සිද්ධ වෙන්නේ අපි ඒ සමහා සංගරත්නයේ පුදන ලදදී ඒ කියන්නේ ඒ රැස් කරපු පින අනුමෝදන් කිරීම තුළ තමයි අර මේගේ ඥාතියට පින් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් කළුවර පෙට්ටියක මිහිදන් කළත් ඥාතියට ඒකෙන් කිසිම පළක් වෙන්නෙම නැහැ. කිසිම පළක් වෙන්නේ නැහැ. පුතග්ජන ලෝකයා කියයි කළුවර පෙට්ටියක අවසන් කටයුතු කළේ සුපිරියයි කියලා කියයි. ඒක වැඩක් නැහැ සහන්. මේ කිය කෙනාට අපි කරන්න තියෙන ලොකෝ උපහාරය තමයි පින්කම් කරලා පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන එක. ඒක තමයි බුද්ධිමත්ව අපි සිද්ධ සිදු කර යුත්තේ. ඊටාම වටින අදහසක් ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපි මේ කරන කාරණාව පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න මුලින්ම. ඉන් අනතුරුව ඒ කරන කාර්යය පිළිබඳව අවබෝධයක් අරගෙන ඒ Tamanගේ ප්‍රමාණය දැනගෙන ඒ කාරණාවට යොමු වෙන්නේ අවස්ථාව අඳුනගන්න ඔන්න කාරණාවන් කීපයක්ම අපි පැහැදිලි කරලා දෙන්න තියෙනවා. අපි ස්වාමීන් වහන්සේ ඊළඟ කාරණාවත් ඔබ වහන්සේට ආරාධනා කරනවා මතක් කරන්න. සහන් ඊළඟට කතා කරන්නේ ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් භාවිතය. වටින වටින දෙයක් සහන්. අපි හැමදෙනාගේම සාක්කුවේ පසුම්බියේ තියෙන දෙයක්. සහන් ඔතනදී අපි ක්‍රෙඩිට් කාඩ් කියන එක නම් අර ඒ කියන්නේ අපිට දෙනවනේ ක්‍රෙඩිට් ලිමිට් එකක්. ඒමයි. ඒ ලිමිට් එක තුල අපි මේක වියදම් කරන්න තමයි පෙළඹෙන්නේ. ඒක ඩෙබිට් කාඩ් ගත්තත් අපිට අර නෝට්ටු භාවිතයක් නැති නිසා අපි හැම විටම ඒ කියන්නේ අපි ඇත්තටම මේ වගේ කාඩ් එක ඩෙබිට් කාඩ් එක භාවිත කරන්නේ සහන් හොරු සල්ලි හොරු හොරු සල්ලි ගණීද දන්නේ එහෙමයි ගැට කපන්නන්ට අහුවෙද දන්නේ කියන අදහසින් හැබැයි ගැට කපන්නන් අපේ යමක් දැහැගෙන ගියොත් එහෙම මට හිතෙන්නේ ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් එකට වඩා අඩු ගාණක් කපාගෙන යයි කියලා මට හිතෙනවා සමහර වෙලාවට අපි හිතමුකෝ අපේ අතේ රුපියල් 50000ක් තිබ්බ කියලා. ගැට කපන්නෙක් හරි පිට් පොකට් කෙනෙක් හරි සහන් අපෙන් 10000ක් හොරකම් කරන් ගියා කියමුකෝ. ඒත් අපිට 40000ක් තියෙනවා. අපි නේ එහෙම හිතමු. නමුත් සහන් අපි කාඩ් එක තියලා වේදම් කරනකොට ගැට කපන්නට වඩා දරුණුයි. පිට් පොකට් ගහන කෙනාට වඩා දරුණුයි. එහෙමයි. අපි ගන්න එක ගන්නවා ගන්නවා ගන්නවා කාඩ් එකකින් ගෙවලා බලලා අන්තිමට කාඩ් එකේ කියන වගේ ක්‍රෙඩිට් නැහැ කියලා මේක. නීත්‍යානුකූලවම කපලා නේද? නීත්‍යානුකූලව තමා විසින්ම කපාගෙන. ඒ නිසා මේ ගැට කපන්නේකට වඩා පිට පොකට් ගහන කෙනෙකුට වඩා දරුණුයි. Taman සීමාව දැන නොගෙන ක්‍රෙඩිට් කාඩ් භාවිතා කිරීම සහ ඩෙබිට් කාඩ් භාවිතා කිරීම. ඒ නිසා හැම විටම හැම කෙනෙකුටම ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් හරියන්නේ නැහැ. දැන් මෙතෙන්දී දැන් අපිව අහන වෙන්න පුළුවන්නේ වෙළඳ ව්‍යාපාර කරන අය චෙක් භාවිතය. මෙහෙමයි. චෙක් එක කියලා කෙනෙක් ඒ වගේ එකක් තමයි. චෙක් ඇතන් ඇතන් අය මේ චෙක් දීලා තමන්ගේ වෙළඳ ව්‍යාපාරයට බඩු ගන්නවා. සහන් ඕකත් අපි දැනුම් තේරුම් ඇතුව කරේ නැත්නම් අමාරු වෙටනේ. වැඩක් නේද? ඒ නිසා හැම විටම අපි මහන්සි ගන්න ඕනේ Tamanට ශක්ති ප්‍රමණින් ව්‍යාපාරයේ ගොඩනගාගෙන ගිහිල්ලා ක්‍රමානුකූලව නැගී සිටීමක් තමයි වාගතුනාංශ අපේක්ෂා කළේ. දැන් සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් වෙනවා දැහැමින් සෙමින් කියලා. එහෙමයි. ධාර්මිකව දියුණුව කර යන කෙනාගේ ගමන සෙමින්. දැහැමින් සෙමින්. එහෙමයි. එහෙනම් දැහැමින් සෙමින් කියන වචනේ අපි විරුද්ධාර්ථය ගත්තොත් සාහ. අදැහැමින් අධිවේගීව නේද? ඒතර මේ මේ ලෝකේ වර්තමානයේ තුල අර අධාර්මික නිසා තමයි මේ අධිවේගී බව ඇති වෙලා තියෙන්නේ. ඒක නිසා දැන් අපි ගත්තොත් ෆෝන් කාඩ් දැන් සමහරව කියනවා හාමුදුරනේ ඩේටා කාඩ් එක දෙම වෙච්ච දෙයක් නෑ. මේ අය මේ හොරකම් කරනවත් ගොඩ ඩේටා කියලා එහෙම කියනවා. එහෙමයි. එහෙම වෙන්නත් පුළුවන්. ඒක නිසා අපේ තියෙන කීයක් හරි තමයි වියදම් වෙන්නේ කියලා අපි හැම විටම සිහිගේ බුද්ධියෙන් කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. එහෙමයි. ඊටාම වටිනා කරුණු රසක් ස්වාමීන් වහන්සේ අපි මේ සාකච්ඡාව තුළ කතා කරනවා. තවත් ගැටලුවක් විසඳා ගන්න මහත්මයක් මා දන්න තරමින් අපිට කතා කරන්නේ. අයිවන් තෙරුවන් සරණයි ඔබට. අයිවන් මාත්මෝ. තෙරුවන් සරණයි. මට කතා කරන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්සේට කියන්න ඕන මට පුතේ දුවයි හිටියේ. ඉතින් දැන් දුවගේ වෙඩින් එක ගත්තා මම දින තුනක් විතර හැබැයි කවදාවත් මත්පැන් ඒ දවස් තුනක ලං කරගත්තේවත් නෑ අපි. ලස්සනට ඒ වියදම් මහත්මයා ඒ හම්බ කළ ඉතුරු කරගත්ත සල්ලි වලින් මේ දේවල් කරා සියලු දේවල් එයාට දුන්නා හැම දෙයක්ම අඩු නැතුව ඉතින් ස්වාමීන් වහන්සේට මට කියන්න තියෙනවා ඇයි අනිත් අයටත් ඒ විදියට හොඳට දැහැමින් හම්බ කරලා ළමයිටත් හොඳට උගන්වලා මගේ පුතා බැංකුවේ රස්සාව කරනවා මේ හොඳට දින් දහම් වැඩ කරනවා පුතා ඉතින් දැන් දුව ඒ කසාද බැඳලා සතුටින් ඉන්නවා අපි දෙන්නත් ගොඩාක් සතුටින් ඉන්නවා ඒ නිසා ළමයි හොඳට දන්න නිසා මට කියන්න තිබුණේ ඒ අනිත් අයටත් ඒ විදිහට මත්පැන් ලං කරගන්න නැතුව ණය වෙන්නේ නැතුව රටට සැහැල්ලු සිතින් ජීවත් වෙන්න පුළුවන් විදිහට මේ දේවල් කරන්න බැරි කියලා. අද අම්මා තාත්තා විදිහට අපි දෙන්නට පුළුවන් සතුට සිතින් අවසන් ගමනක් යන්න මොකද ළමයිවත් අපිවත් කිසිම කෙනෙකුට ණය වෙලා ඒ දේවල් කරේ නැති නිසා. ඔබතුමියගේ නමයි ගමයිත් අපිට ටිකක් සඳහන් කරන්නකෝ. ඔක්කාඩ්මී බවරක්න මාතර වල්ගම මාතර ස්වාමීන් වහන්සේ ආදර්ශ සම්පන්න මෞතුමියක් ඉතින් ඇය බොහොම ආලෝකයක් එක්කලා කියලා හිතනවා මට මේ වැඩසටහනට මේ වගේ අපි අර කතා කරන්නේ ස්වාමීන් වහන්සේ මේ බහුතරයක් දෙන අතරේ මේ වගේ සුළුතර පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ පිළිබඳවත් විශේෂයෙන්ම එතුමිය සඳහන් කරපු කාරණාව පිළිබඳවත් අපි මේ වැඩසටහන තුළ කතා කිරීම අනිවාර්යයි නේද ස්වාමීන් වහන්සේ? සහන් මුල හොඳ වෙන්න ඕනේ. එහෙමයි. දැන් පැවිදි ජීවිතේකත් මුල හොඳ වුණොත් ගුරුවරයා හොඳ මුලක් තියෙන කෙනෙක් නම් ඒ ගුරුවරයාගේ ශිෂ්‍යයන් බොහෝ විට හොඳ පිරිසක් බවට පත් වෙනවා. දෙමෝපිය උනත් එහෙමයි. දෙමෝපිය හොඳ ආකල්ප වලින් යුක්ත නම් ඒ දෙමෝපියන්ගේ සෙවණේ හැදෙන දූල පුතාලා හොඳ යහපත් පුරවැසියන් මිනිසුන් බවට පත් වෙනවා. දැන් මෙතුමයි මෙතුමියයි දරුවන්ට ආදර්ශයම ලබා දුන්නානේ. ඒතර ජීවිතේ සිහි නුවණින්ම ආරම්භ කරන දවස මත්පතර වගේ දේවල් පානය කළ සිහි මුලා කරගත්තු ජීවිතයේ ඉදිරි කාලය කොහොමද ගත කරන්නේ? එහෙමයි නේද? ඒක නිසා මෙවැනි ඉතින් ඇත්තටම එතුමිය එතුමියගේ කතාවෙන්ම සමාජයට ආදර්ශ ලැබුණ සහන් අපි අමුතුවෙන් ඒක විග්‍රහ කරන්න කරනට වඩා ඉතින් මේ මේක ආදර්ශ දෙක ගන්න. නේද සෝනස් මේ තුමිය කියපු කාරණාවත් එක්කම හොඳ දෙයක් දැන් ඔය මත්පැන් ලබා දීම කියලා කියන්නේ විවාහෝත්සවයක අපි මේ කතා කරන ණය වීම තුල ඉඳලා ඔන්න මත්පැනුත් ලබා දෙනවා අති උජාරුවෙන් ඒ විවාහය ගන්න තමයි අභිප්‍රාය වෙලා තියෙන්නේ නමුත් මත්පැන් බීලා ඒ විවාහය තුලම සමහරලාට අවමංගල්‍යයක් වෙන අවස්ථාවක් අපි දැකලා හැදුවා මෙහෙම තියෙනවා ඒක ඒකම විනාශය බවට පත් වෙනවා සිහි මුලා වෙච්ච මිනිස්යාට මොන අපරාධ කරන්න බැරි කියන්නේ කොහොමද එහෙමයි. සිහි මුලා වෙච්ච මිනිස්සයාට ඕනම අපරාධයක් කරන්නට පුළුවන්. ඒක නිසා මත් වතුර අපිට ඕනෙද විශේෂයෙන් මස් මාංශ ගැන කියන්න ඕනේ සහ. එහෙමයි. දැන් මාංශ වණිජ්ජන් කියලා කෙලිම බුද්ධ දේශනාවේ තියෙනවා නොකල යුතු වෙලඳාම් පහ අතර මස් විකලන් දෙපා කියලා. ඒක බොයිලර්ද අරවද මේවද කියලා එහෙම කතාවක් නැහැ. ඒ නිසා මස් මාංශ භාවිතයේ පිළිබඳවත් බෞද්ධයන් සැලකිලිමත් විය යුතුයි උත්සව අවස්ථාවලදී කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ මේ මා සාතිබිනෝ අන්‍යාගමිකයන් Tamange මේ විවාහෝත්සවයේට මේ මරණ සත්තු ගාණයෙන් තමයි ඒකේ පුජාරුව පිළිබඳව මනින්නේ. එහෙම නැත්නම් මේකේ හරක් කී දෙනෙක් මැරුවද මේ විවාහයට? අන්න එතනින් තමයි ඔවුන් මනින්නේ මේ විවාහයේ තියෙන මේ ශාස්ත්‍රීය බව. නමුත් ස්වාමීන් වහන්සේ මිත්‍යාව කොයිතාක් දුරට අනාගතයට බලපාවේද කියන කාරණාව අපිට ඉස්සරහට හිතන්න ඉතිරි කරමින් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ආරාධනා කරනවා තවත් කාරණාවන් කිහිපයක් තියෙනවා මතක් කරන්න අපේ වැඩසටහනේ. සාමාන්‍ය වගේ තමයි සේල් කියන වචනේ. මෙහෙමයි. SALE සේල් හරි ආසයින ස්වාමීන් වහන්සේ කියනවා ඒක නිසා ලාභකල මහා සේල් කියනවා වසර මැද මහා සේල් කියන වසර අවසාන මහා සේල් කියන සිංහල වරුදු සේල් කියනවා සේල් කියන එකේ වරදක් නැහැ මිනිස්සුන් අඩුවට මොනවා හරි කීයක් හරි වේදම් කරලා යමක් ගන්න තියෙන නම් හොඳයි නමුත් අපි සේල් වලට ගිහිල්ලා ගන්න දේවල් ඇත්තටම අපිට අත්‍යවශ්‍යම දේවල්ද ගණන් අඩු නිසා පටලවිලා ගන්නවද අපි අන්න එතනට එන්න ඕනේ. ඒ කියන්නේ සේල් දාන හැම භාණ්ඩයක්ම බාලයි කියලා කියනෝ නෙමෙයි. පාවිච්චි නොසුදුසුයි කියනෝ නෙමෙයි. නොගත යුතුයි කියලා කියනෝ නෙමෙයි. අපි බලන්න ඕනේ මේක මට අවශ්‍යයිද? ඒක හරියට මේ වගේ. දැන් ඔය උපාසකම්මලා කොහෙර ගිහලා මොනවා හරි බණ පොතක් දුන්න තොයලා බලන්නේ ගන්නවා. ඇතැමෙට ගන්නෙත් සාන් පොර කාලා. පොර කාලා නැහිලා ගන්න. ගෙදර එවිල කියවන්නෙත් නැහැ. එහෙමයි සර්. රාජ්‍ය දුම් වැඩි වැඩි මකුල් දැල් වැඩි වැඩි දූවිලි වැඩි වැඩි තියෙනවා. හරි නෑ නිසාන්නේ ඒක. එහෙමයි. ඒ වගේ මේ සේල් වලට ගියාට පස්සේ මිනිසුන් නිකාර පිස්සු ද්‍රව වගේ එකක් වෙනවා. එතකොට අවශ්‍ය නැති දේ මිලදී ගන්න පෙළඹෙනවා. හැම විටම අපි යමක් ගත යුත්තේ තමන්ගේ අවශ්‍යතාවය ගැන කල්පනා කරලා. අවශ්‍යතාවය ගැන කල්පනා කරොත් තමයි අපිට අදාළ ඇඳුම, පැළඳුම, ආහාරය, පානය කොටිම වාහනයක් පවහ. එහෙමයි. අවශ්‍යතාවයේ තේරුම් අරගෙනයි අපි කරන්න ඕනේ. අවශ්‍යතාවයේ තේරුම් ගත්තේ නැත්නම් අපේ ලෞකික විනාශය අපි විසින්ම සාධනය කරගත්ත වෙනවා. එහෙමයි. ඒක නිසා අර එතුමිය කිව්වා වගේ අර බොරු වියදම් වලට නොගොස් විශේෂයෙන් මත් වතුර වගේ දේවල් වලට මුදල් වියදම් නොකොට වියදම් කරන්න පුළුවන් දෙමව්පියෝ නම් දරුවන්ට ආදර්ශ සම්පන්න විදිහට සත්පුරුෂ දෙමව්පිය හැටියට විවාහයක් කළ යුතු නම් එවැනි විවාහ කටයුතු තමයි සිද්ධ වෙන්න ඕන කියලා අපි අදහස් කරන දවස් තුනක් පැවැත්වෙන විතරට කමක් නැහැ. එක දවසින් නිවා වුණත් කමක් නැහැ. ඒක හරියටම කරගත්තා නම්. එහෙමයි. ස්වාමීන් වහන්සේ මේ ඒ කාරණාව පිළිබඳවත් ඔබ වහන්සේ වටිනා කරුණක් ඉදිරිපත් කළේ විශේෂයෙන්ම මේ සේල් එකකින් ගන්න දෙයක් ওই වගේ උත්සවයකට ගිහිල්ලා දීම තුලත් අපි කල්පනා කරන්න ඕනේ ලබා දෙන විවාහ ජෝඩුවට එහෙම නැත්නම් මංගල දවසේ ඔවුන්ට ගිහිල්ලා දෙන දේ ඔවුන්ට ප්‍රයෝජනවත්ද එහෙම නැත්නම් මේක විසික් කරන මට්ටමට දෙයක තියෙන්නේ ඇත්තම සොයනස ඒක තවත් ප්‍රතිකඩක් තියෙනවා දැන් බොහෝ දෙනා ඉන්නෝ මුදල් තමයි ලබා දෙන්නේ විවාහයකට ගිහිල්ලා ත්‍යාගයක් වශයෙන් මුදල් ලබා දෙනවා ඒක බලාපොරොත්තුෙන් අපිට මෙච්චරක් ලැබෙයි කියන අදහස විසින් තමයි සමාජලට ඒ ණය වීම පවා සිද්ධ වෙන්නේ. ඉතින් ওই කාරණාව පිළිබඳවත් අපි කැමති ටිකක් මතක් කරන්න. ඒ බලාපොරොත්තු ඇතුව ණය වීමෙන් විවාහයක් ගන්නවා කියලා කියන කාරණාවත් එච්චර සුදුසු දෙයක් නෙවෙයි නේද ස්වාමීන් වහන්සේ වලට හුරු දැසහන්නේ එහෙමයි. මේ ප්‍රායෝගික පැතිකඩ කතා කළ යුතුමයි අද කාලේ බොහෝ දෙනා Tamanගේ ජීවිතේ උත්පත්තියේ ඉඳන් අවසානයේ වනතෙක්ම විවිධාකාරයේ උත්සවයන් පවත්වනෝනේ. ඒ නිසා තමයි අපි මේ පිළිබඳව කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ අපිට තව කරුණු කිහිපයක් සඳහන් කරන්නටත් තියෙනවා කාලයත් ඉක්ම යන නිසාම අවසානයේදී ඒ කරුණු ටිකත් සිහිපත් කරන ගමන්ම මම කැමති තවත් දුරකථන ඇමතුමක් වෙත යොමු වෙන්නටත් තියෙනවා අපි ඒ සඳහා යොමු වෙලාම තව කරුණු කිහිපයක් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා අයිබෝන් තෙරුවන් සරණයි ඔබට අයිබෝන් තෙරුවන් සරණයි නමස්කාරයි මම අදහසක් ප්‍රකාශ කරන්න ගත්තේ ඇත්තටම මේ අපි බෞද්ධ විදියට අපි තමයි මේ බෞද්ධ චාරිත්‍ර විද්‍යාන කිරීම අවශ්‍ය කරලා තියෙන්නේ. අන්‍යාගමික ගොඩක් දාර ගත්තම මුස්ලිම් ජාතිකයෝ ඒ ආගමේ තියෙන සියලු කිරිස්තුස්ව ගන්න ඒ කටයුතු කරනවා. ඒකට ක්‍රිස්තියානි ආගමකට, ඒකට ක්‍රිස්තියානි ජාතිකයෝ ගත්තා. ඒ චාරිත්‍ර විධාන ඒ ආකාරයට ඒ සංස්කෘතිය කරනවා. අපේ සිංහල බෞද්ධයෝ ගොඩක්ලාට බෞද්ධ චාරිත්‍ර විධාන කියන ඒවා අමතක කරලා පිළිත් පිළිත් අමතක කරලා තමයි වැඩ කරන්නේ. බටහිර කරණයට ඒ වෙලා තියෙන්නේ. අපේ වගේ මේ පිළිබඳව දිගුණු පස් වෙනවා මඩුවේ පඤ්ඤාතිය ආමුදුරෙන්නේ බෞද්ධ කියන්නේ චාරිත්‍ර උත්සවවලදී ඒ ගැටලු ක්‍රියාමාර්ග පිළිබඳව මේ පිළිබඳව අවධානය යොමු කරලා බෞද්ධ විශ්වදා විචිලත් කටයුතු කරනවා නම් මම හිතන්නේ ලක්ෂණ රටක් බෞද්ධ රටක් නිර්මාණය වෙයි. ඒ වහන්සේට මේ කරගෙන යන හැකියාවට පිළිවෙත් ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට ඔබතුමාගේ නමත් සඳහන් කළා අපිට මේ ග්‍රන්ථයේ නමත් පැහැදිලිවම දැනගන්න පුළුවන් කමක් තියනවාද? හොඳයි. මම රෝෂාන් විජයවීර පිටමහාරාමේ හිබේ ගාමිණී බෞද්ධ චාරිත්‍ර විදි කියලා තියෙනවා මදිගේ පඤ්ඤාති හාමුදුරුවන්ගේ කොටක් තියෙනවා. බේවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ කාලය වැය කරමින් මේ වැඩසටහන වෙනුවෙන් ඇමතීම පිළිබඳව ස්වාමීන් වහන්සේ ඒ කාරණාවට තුන පූර්ණයක් කරන්න ඔබ වහන්සේට ආරාධනා කරනවා මම. අවසානයේතුමා මේ කියමන හරි. මොකද මේ බෞද්ධ චාරිත්‍රානුකූලව විවාහ උත්සවය පවත්වන ස්වභාවයක් බෞද්ධ සමාජය තුළ රැක ගන්න නැහැ. එහෙමයි. සිංහල අවුරුදු උනත් එහෙම අපි ගත්තොත් එහෙම. පැහැදිලිවම හින්දු හින්දු අවුරුද්දක් තමයි අපි සිංහල අවුරුද්ද කියලා සමරන්නේ. කමන්නේ අපේ ජාතියේ මහා සංස්කෘතික මංගල්‍ය කියලා අපි ඒක හිත හදාගමුකෝ. නමුත් විවාහ උත්සවයකදී දැන් බෞද්ධ චාරිත්‍රානුකූලව ගත්තොත් සහ අපි අර කියන්නේ නම දෙගා නටනවා කියලා. දැන් අපි ওই විවාහ උත්සවය ගැනම කතා කරන නිසා බහුලව අපි ගත්තොත් එහෙම දැන් ওই සාන් රැක් කරන ක්ලෙක්ස් තියෙනව නේද? ඔව් සවනස්. දැන් ප්‍රකනේ මගුල් මංගල යෝලව රැක් කරනවා කියන්නේ. නාවල ඉඳුල් වතුර නාවල එහෙමයි ස්වාමීනි එහෙම අනවශ්‍ය අසභ්‍ය වචන වාහනවල ලියලා එහෙම එකක් කරනවනේ නේ එහෙමයි ස්වාමීනි අනිත් එක ස්වාමීනි ඉස්සර නම් ගොඩාක් ඕක මේ ධර්මෝටම තිබ්බ කාලයක් තිබ්බා දැන් ඒත් එය යම්තාක් දුරකට අඩු වෙලා තියෙන ස්වභාවයක් දකින්නට තියෙනවා මේ ඉස්සර අපි දන්නවා උඩ දාලා මනමාලය ටිකක් අන්තිමට අර මං කිව්වේ ස්වාමීන් වහන්සේ මංගල්‍ය අතර අවමංගල්‍යයක් තමයි දකින්න තියෙන්නේ. ඔව්. ඒක නිසා සහන් එවැනි ඉතින් එවැනි දේවල් බුදුරජාණන්සේ කාටවත් හිංසා පීඩා කරන එක අනුමත කරන්නේ නැහැ විවාහ වෙන දවසේම ඒ විවාහ වෙන යුවතියව අපි ඒ ගෞරවය කෙලසනවා නම් විවාහ වෙන ඒ කියන්නේ තරුණයාගේ ගෞරවය කෙලසනවා නම් ගෞරවය කෙලසා ගැනීමෙන් පටන් ගන්න ජීවිතේ කුමක්ද? නේද සම්මත අපි ගත්තොත් දැන් ඔය අපි පුංචි ගෑනු දැරිවියන් වැඩිවියටපත් වෙනවනේ. එහෙමයි. දැන් වැඩිවියටපත් වෙන එකත් මහා ලොකුවට සමරන මංගල්‍යයක් නේ උකත්. ඒතකොට සමාජ මාධ්‍ය තුල කියන්නේ ගෑනු දැරිවියව වැඩිවියටපත් වෙන දවසේ වෙන්දේසි කරා වගේ වැඩක් කියනවා මේක. මොනට වඩා මේක උස්සවශ්‍රීයෙන් සමරන්න ගිහිල්ලා. ඒකෙත් ඇත්ත කතාවක් තියෙනවා. දරුවාගේ වැඩි මල්වර වීම වැඩි විදපත් වීම සතුටක් වෙන්න පුළුවන් අම්මට තාත්තට. නමුත් ඒක ලෝකෙට කෑ ගහලා මහා පාටියක් දාලා සමරන සමරීම තුල ඒ ගැන පරිවිව ලෝකයට එලිදරව් කරලා වෙන්දේසි කිරීමක් වුණා කියලත් අපිට හිතන එකේ වරදක් නැහැ. එහෙමයි. එහෙම වෙනවා කියලා නෙමෙයි. නමුත් එහෙම වෙන්න පුළුවන් අනවශ්‍ය ප්‍රසිද්ධියක් දීම තුල. ඉතින් ඒක නිසා අපි මේ ජීවත් වෙන යුගය ගැන බොහොම කල්පනාවෙන් ජීවත් වෙන්න ඕන කියන එක තමයි අපි මේ කියන්නේ බෞද්ධ විතරක් නෙමෙයි බෞද්ධ බෞද්ධ සිංහල අසිංහල හැම කෙනෙක්ම මේ විදිහට දැනුවත් කරන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ මේ අපි තවත් දුරකට නැමතුමක් වෙත අවස්ථාව ලබා දීලම වැඩසටහනේ නිමාව සනිටුහන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. බුත්තල ප්‍රදේශයෙන් අපිට කතා කරන්නේ මාළනී මහත්මිය ආයිබෝන් තෙරුවන් සරණයි ඔබට. තිරුවන් සරණයි සියලු සියලු දෙනාටම මට කියන්න ඕන මහත්මයා මම වැඩසටහන අහගෙන හිටියා මාමත් මහත්තයත් පොඩි රස්සාවල් දෙකක් තමයි කරේ ඉතින් ඒ අතරේ දරුවෝ තුන්දෙනෙක් හිටියා ඒ දරුවෝ තුන්දෙනාම වෛද්‍යවරු කරා අපි දෙන්නා ණයක් උනේ නැතුව මට හරි සතුටුයි අපි දෙන්නාද මේ සෙල්ලම් කරගෙන සතුටින් ඉන්නවා ඒගොල්ලන්ගේ විවාහ කටයුතු වලටත් අපි කිසිම ණයක් ගත්තේ නැතුව ඒ කටයුතු කරා දැනට එක්කෙනයි විවාහ වෙලා ඉන්නේ ඒ කටයුතු අපි මත්පැන් භාවිතයෙන් කිසිම දෙයකින් තොරව ඒ කටයුතු බොහොම ලස්සනට කරා දැන් අපි දෙන්නගේ අවසාන කාලේ අපි සින්දහම් කරගෙන පන්සල් වලට උදව් කරගෙන බොහොම සතුටින් ජීවත් වෙනවා මට ආදර්ශය රැක දෙන්න ඕන ඒකයි ඉතාම වටිනා ඔබවැනි අය අද අපි වහලා මේ වැඩසටහනට කතා කිරීම පිළිබඳවම ස්වාමීන් වහන්සේ අපි හිතනවා අපේ විශේෂයෙන්ම මේ ගත් උත්සාහය සාර්ථක වේවි කියලා මේ ආදර්ශයත් සමගින්ම ඉවැනි චින්තනයක් තිබුණා නම් සමහරලාට ණය වෙලා උත්සවයක් ගන්න එහෙම නැත්නම් පුතාගේ දුවගේ උපන්දින සාදේ ගන්න බලාපොරොත්තුෙන් හිටියා නම් යම් තාක් දුරකට හෝ දිවනුව නැවත ආපස්සට හැරිලා කල්පනා කරන්න අඩියක් පස්සට ගණේ කියලා අපිට හිතෙනව නේද ස්වාමීන් වහන්සේ? ඔව් සාහන් දැන් එවැනි ආදර්ශමත් චරිත අපි අතර සිටිනවා. එහෙමයි. දැන් ඔය කෙනෙක් දෙන්නේ අපිට කොහොම අදහස් දක්වන්නේ? ඇත්තට මේ වගේ අම්මල තාත්තල තමයි අපි හොයන්නේ. එහෙමයි. දැන් බෞද්ධයා මාධ්‍ය ජාලයෙන් උනත් 24 පැයේ මේ සදාම් ක්‍රියාන්විතය තුළ අපේක්ෂා කරන්නේ සාහන් මේ දැහැමි බවනේ. එහෙමයි සෝම. සමහිත සෝපිනිස කියලා. අනිත් එක තමයි ලොකු සතුටක් ඇති වුණා. දැන් කොළඹ ඉඳලා කිලෝමීටර් 250කට වඩා ඈත සාහන්. මේ වුත්තල කියලා කියන්නේ. එහෙමයි. එතකොට මම හිතන්නේ හොඳ ශ්‍රවණ තත්ත්වයක් ඒක තියෙනවා නේ සහ. එහෙමයි සමිඳන්ස. ලකුණු ලඟ මට්ටමේ 101.5 පහෙන් තමයි අපි වහන්නේ. ඒක නිසා මෙවැනි දේවල් අප්‍රකටව සමාජ තිබ්බට දැන් ප්‍රකට මාධ්‍යයක් හැටියට මේ විදිහට ඔබ අපව අමතලා හෙළිදරව් කිරීමත් ඔබට බොහෝ පින් සිද්ධ වෙනවා. ඒක නිසා එවැනි විදිහට අර ණය නොවි දරුවන්ව සත්පුරුෂයන් බවට පත් කරලා දැනුගතුන් බවට පත් කරලා මේ විදිහට හොඳ ශාස්ත්‍රීය ලෞකික ජීවිත ගත කිරීම තමයි බුද්ධ ශ්‍රාවක ගිහි පින්නතුන් වන ඔබට උචිත කියන එක අපි මතක් කරනවා මේ වෙලාවේ විසහාරේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ අපි ආද වැඩසටහන තුල ධාම වටිනා කාරණාවන් රසක් සාකච්ඡා කළා ගිය වැඩසටහනේදී වගේම ස්වාමීන් වහන්සේ අපි අවසාන වශයෙන් යම් උපදේශයක් ලබා දෙමින් අපි කතා කළේ ජීවිත කාලයේ පුරා අපි සමරන උත්සව පිළිබඳව උපන්දින උත්සවයේ ඉඳන් අමංගලෝත්සවය දක්වා මේ විහිදී විසිරෙන උත්සව පිළිබඳව එහිදී අපි ණය පිළිබඳව සාකච්ඡා කළා. එතනින් එහාට ගිහිල්ලා අවසානයේදී ස්වාමීන් වහන්සේ මේ සියල්ලම සිද්ධ කරලා අපට ඉතුරු වෙන්නේ සතුටද දුකද කියන කාරණාවෙන් වැඩසටහන නිමාවටපත් කරන්න ඔබ වහන්සේට ආරාධනා කරනවා. සහනේදී මම අර මුලින්ම මතක කරපු කාරණයක අවසාන කාරණේට යොමු වෙනවා සංසන්දනය. එහෙමයි. ගොඩක් දෙනෙක් සහන් සංසන්දනය තුළ තමයි අමාරු වෙටින්නේ. එහෙමයි. කාගේවත් පින්කමක් කාගේවත් මංගල උත්සවයක් කාගේවත් වෙන උපන්දින පේසාදයක් සංසන්දනය කරලා ඔබ දුකටපත් වෙන්න එපා. සංසන්දනය කළාට කමක් නැහැ. අසවල් අය වගේ අපිත් මේක හොඳට කරගත්තනේ කියලා එහෙම පහන් සිතින් මදහස් සිතින් ඉඳලා ගන්න පුළුවන් හොඳයි. නමුත් අසවල් අය මෙහෙම කළා අපිට ඒ වගේ කරගන්න බැරි වුණා. අසවල්ලා මෙහෙම මගුල ගත්තා. අපේ මගුල ඔක්කොම අවුල් වෙලා ගියා. අපි අපි මේ විදිහටයි උත්සවයේ සැමරුවේ අපිට උත්සවයේ මේ විදිහට සමරගන්න බැරි වුණා. අසවල්ලාය මෙහෙම පින්කම කළා අපිට ඒක කරගන්න බැරි වුණා කියලා හිතන්න හිතන්න වෙන්නේ. Tamanගේ පින් සිත වෙනසෙන එකයි. Taman දුකටපත් වෙන එකයි. ඒක නිසා මංගල උත්සවයක් වේවා වෙන ප්‍රිය සංభాෂණයක් වේවා ජන්මදින උත්සවයක් වේවා සංවර්ෂික උත්සවයක් වේවා වෙනයම් පින්කමක් වේවා ඔබ ඔබට ශක්ති පමණින් කරලා ඔබේ සිත ඔබ හදා ගන්න එතකොට ඒක ඔබට තෘප්තිමත් වීමට හේතු වෙනවා ඒ වගේම එවැනි දෙයක් කිරීමෙන් ඔබට මේ දුක කනස්සල්ල කනගාටුව පහව යනවා කියලත් මේ වෙලාවේදී මතක් කරනවා. එහෙමයි. ස්වාමීන් වහන්සේ අපි අද වැඩසටහන පුරා පැයකටත් අධික කාලයක් පුරා අපේ ශ්‍රාවක හිතයිෂීන් වෙනුවෙන් ඉදිරිපත් කළා. ඉතින් මේ ප්‍රායෝගික කාලෝචිත කාරණාවන් පිළිබඳව නැවත විමසා බලන්න, නැවත ආවර්ජනය කරන්න ඔබ එවැනි කටයුතු වල නියැලුණා නම් ඒ වෙනුවෙන් උපදෙස් ලබා දෙන්න අද ශ්‍රවණය කළ වැඩසටහන සටහනත් ප්‍රයෝගී කරගන්න කියලා අපි කරුණාවෙන් ආරාධනා කරමින් මේ කාරණාවන් පිළිබඳව අපට පැහැදිලි කරලා දෙන්න දෙසතියක් තමන් වහන්සේගේ ගෞරවනීය වැඩමුවීමෙන් මේ සජීව පිළිසඳර ගොඩනංවන්නට බෞද්ධ ගුවන්විදුලි අප හා සමග ඒකාත්මික වුණු හැලගල ධම්මෝවිත අමරාවතිය සදහම් සෙනසුනේහි ගරු නිර්මාතෘවර විචිත්‍ර ධර්ම කතික අවසරයි පූජනීය කැලණී අජිත පින්වත් නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිර ජීවනයේම සැලසේවායි අප හිතසිතින් ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු. ඒ වගේම මේ සදහම් යාන්ත්‍රණය දියත් කරන්නට ادا බෞද්ධයා මාධ්‍යාලේ නිර්මාණය කරමින් සුවහසක් බොදුනුවන්ට අපමණ හිතසුව සලසන්නට කැපවුණු අපවත් වී වදාළ බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේ ඔබ වහන්සේට මෙපින් දම් අනුමෝදන් වී ඔබ වහන්සේ ප්‍රාර්ථනා කළ බුද්ධත්වයම සාක්ෂාත් කරගන්නට මේ සියලුම කුසල සම්භාර ධර්මයන් එක ලෙසකින්ම හේතු වේවා වාසනාව වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු ඒ වගේමයි වර්තමානයේ තුල බෞද්ධ නාලිකා නාලිකාව මෙහෙයමින් මේ කටයුතු සියල්ලම අධීක්ෂණය කරමින් සුවහසක් බුදුනුවන්ගේ හිතසුව සලසන්නට අධ්‍යතනයේදී කැපවෙන කොළඹ හතර ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේහි අධ්‍යක්ෂ දූරන්දර පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ප්‍රධාන සමස්ත බෞද්ධ නාලිකාවේ පිරිවරටද හෘදයාංගම ප්‍රණාමය පුද කරමින් නිෂ්පාදන කාර්ය වෙනුවෙන් දායකත්වය ලබා දුන්නු ශ්‍රී සම්බෝධි සදහම් සංගරාවේ අපේ සංස්කාරකතු kuma ඒ වගේම බෞද්ධ ගුවන්විදුලියේ වැඩසටහන් සම්බන්ධී කාරකතුමා අචින්ත සමරකෝන් ඇතුළු අපේ සහෘද පිරිවර විශේෂයෙන්ම අපේ මාධ්‍ය සහෘදයා සදීප නෙත්සර ඇතුළු සියලුම බෞද්ධ ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයටත් අපි හෘදයාංගම ප්‍රණාමය පුද දෙමින් සුවහසක් ශ්‍රාවක ඔබ සියලු දෙනාටමත් කෘතවේදීත්ව පිරිනම්මින් අප සමුගන්නවා අදට සොයා පිරිසරණක් වැඩසටහනින් මීළඟ සිකුරාදා වේත් රාත්‍රී 7:30ට සජීවීව ඔබව මුණ ගැහිීමේ බලාපොරොත්තු වෙන්නේ